ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට සූදානම් වෙලා ධර්ම ගෞරවය යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ අතීතං අන්වාගමේති එවං අහෝසින් එවං විඥානෝ අහෝසින් අතීත මද්ධානಂತಿ තත්ත නන්දින් සමන්වානීති කතංච භික්ඛවේ අනාගතං පටිකංකති එවං විඥානෝ සියං අතීත අනාගත මද්ධානಂತಿ තත්ත නන්දින් සමන්වානීති සත්‍තා <coughs> බුද්ධ සම්පන්න පින්වත්නි අපි අනුක්‍රමයෙන් මේ 6 වෙනි දවසටයි එහෙම නැත්නම් ධර්මදේශනා මාලාවේ 6 වෙනි දේශනාවටයි අපි මේ සපමිලා තියෙන්නේ අපි මේ දිගටම ඉස්සරහින් තියාගෙන ආවේ සර්වචනවාසී විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක් වෙන බද්දේ කරත්ත සූත්‍රය. මේ බද්දේ කරත්ත සූත්‍රය මුල් කරගෙන ඒ කාලෙම සිද්ධ වෙච්ච සිද්ධි නිසා සර්වච දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඒ බද්ධිකත් සූත්‍ර හතරක් සඳහන් වෙනවා හැම එකේම අන්තර්ගතයේ සමානයි කෙසේ නමුත් ඒ අදහස් කරන මූලික සංකල්පයේ තියෙන වටිනාකම නිසා ඉතිහාසගත වෙලා තියෙනවා හතර පොලක ඒකදී ප්‍රධානම sannivedana කරන බලාපොරොත්තු වෙන වචනේ තමයි මේ බද්දේ කරත්ත කියන වචනේ. අපි මේ වෙනකොට ඒක තේරුම් අරගෙන තියෙන්නේ තමා කෙරේ අනුකම්පාවක් ඇති අත්ත් කුසලයක් ඇති කෙනෙක් විසින් උපයාස අපයාගත යුතුයේ උත්තරීතර උදකලාව ගැනයි. එතකොට ඒ ඒ උදකලාව සම්බන්ධයෙන් නැත්නම් මේ විවේකයේ විස්රාමයේ විරාමයේ සම්බන්ධයෙන් ඒක නැති කරන විස්රාමී නැති කරන විරාමී නැති කරන උදකලා බව නැති කරන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා උපාදානස්කන්ධ පහක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. එතකොට මේ බද්දේ කරත්ත සූත්‍රයේ ඒ විවේකයේ විස්රාමී නැති කරන්නා වූ උපාදානයට හේතු වන්නා වූ ඒ උපාදානස්කන්ධ පහම හරහා විවේකේ ලබා ගැනීමයි විස්රාමයේ ලබා ගැනීමයි මේ සූත්‍රයේදී විස්තර වශයෙන් පෙන්නන්නේ. ඉතින් අපි පහුගිය දවස්වල අපේ ශක්ති ප්‍රමාණයට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය වශයෙන් කොටස් හතරක් සාකච්ඡා කරන්න යෙදුනා. ඒ පස්වෙනි වශයෙන් තියෙන්නේ විඥානය පිළිබඳවයි. ඉතින් අද අපි ඉස්සරහින් තියාගත්ත කොහොමද හිත අතීතය අනුධාවනය නොකරන්නේ කොහොමද හිත අනාගතයේ ලුහු නොබඳින්නේ කියන ප්‍රශ්න දෙක සඳහා සරුවචනාංශ මේ විඥාණය සම්බන්ධ කරගෙන කරපු විග්‍රහයට අදාළ පාලි පාඨය ඉස්සරහින් තියාගත්තා. මට මෙවැනි විඥානයක් එහෙම නැත්නම් කල්පනාවක් තිබුණායි කියලා අතීතය අතීතයේ නන්දිය බැඳිච්ච එහෙම නැත්නම් තරුණ ප්‍රීතිය හා බැඳිච්ච ඒ දෙයට වහල් වෙලා වාල් වෙලා ගත කිරීමෙන් අතීතයට බැඳෙන බවත් අනාගතේ මට මේ මේ ආකාර විඥාන පහළ වේවි වෙන්න ඕනේ කියලා හිතාගෙන ඒ පිළිබඳව බැඳෙන්නා වූ තරුණ ප්‍රීතිය නිසා අනාගතයේ ලෝබඳින බවත් ඒක විස්තර වෙනවා. එතකොට මේ විදිහට අතීතය සහ අනාගතය අපි කොච්චර අතීතයට සහ අනාගතයට දුවන්නා වූ මේ හිතවිලි නිසා එහි පැඳී ගන්නා වූ මේ තරුණ ප්‍රීතිය නිසා කොච්චර වර්තමාන මොහොත ඉක්මව ගන්නවද කියනවනම් එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය ඉක්මව ගන්නවද කියනවනම් ඒ ਸਰවඥාසික උපදේශ නොලබා අවුරුදු 100ක් ගත කරත් ඒ මුළු අවුරුදු 100 මේකම චිත්තක්ෂණයක්වත් වර්තමානයේ විවේක නොවි, විස්රාම නොවි, උද්දකලා නොවි ගත වෙන්න පුළුවන්. ඒ තරමටම මේ නන්දිය මේ තරුණ ප්‍රීතිය නැත්නම් මේ තෘෂ්ණාව ආශාව බලවත්. ඒ නිසා අපිට කවදාකවත් ස්පාසුවක් කිසුඹලන්ට තරම්වත් ස්පාසුවක් නැති විරාමයක් නැති විස්රාමයක් නැති හුදකලාවක් නැති විවේකයක් නැති ජීවිත ගත කරනවා. එතකොට ඒක බද්ධ කරත්ත වශයෙන් හඳුනන්නේ නැහැ. ඉතින් ඒ බව දැනගෙන මේ ලද මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ක්ෂණ සම්පත්තිය වටිනාකම දැනගෙන ශක්ති ප්‍රමාණී වර්තමානිත හිත විස්්‍රාම කර ගැනීම තමයි මේ බද්ධ කරත්තෙන් දෙන්න ප්‍රතිපත්ති මාලාව. ඒ සම්බන්ධයෙන් රූපේ පිළිබඳව වේදනා සංඥා සංකාර පිළිබඳව හදාගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ ඒ <coughs> ගැඹුරක් තුලාන්තයක් සංකීර්ණ භාවයක් සූක්ෂම භාවයක් වැඩි වෙන ගතියක් ඒ විස්තර විභාගෙදී වැටෙනවා. රූපේ තේරුම් ගන්නට වැඩිය ගැඹුරු භාවයක් නාම ධර්ම වල තියෙනවා. ඒ වයිත් විඥාන සංඥා වේදනා සංඥා සංස්කාර කියනකොට ඉුවත් පෙළ ගැහිලා තියෙන එන්නේ එන්නේ එන්නේ මම ගැඹුරෙන් ගැඹුරට යන මට්ටම මේ සංස්කාරවල තමයි මේ අපේ හැදියාව එහෙම නැත්නම් අපිට තියෙන ඉන්ද්‍රිය සංවරය බයලජ්ජාව ශීලය කියන පැත්තට දෙකොණින් සම්බන්ධ වෙනවා මේ සංස්කාර කියන එක. එහෙම නැති වුණොත් අපි බයලජ්ජාව, ඉන්දිය සංවරය, සීලය කියන ඒ අංශය හික්මීම් අංශය මේ සංස්කාරව හා බැඳිලා තියෙන සම්බන්ධතාවය නොදැක්කොත් නොදැන හිටියොත් අපි කිසි වග විභාගයකින් තොරව විවිධාකාර චේතනා පහල කරනවා විවිධාකාර ආශාවල් ඇති කරගන්නවා විවිධාකාර අදිෂ්ඨාන ඇති කරගන්නවා මේ අදිෂ්ඨාන අපි හිතනවා අපේ පරම යුතුයකම් එහෙම නැත්නම් manussත්වයේ අපිට තියෙන මූලික අයිතිවාසිකම් කියලා. නමුත් මේ සෑම චේතනාවක් පාසාම අදිෂ්ඨාන එහෙම නැත්නම් ඒ ප්‍රාර්ථනා නැත්නම් අපි සංස්කාර කියන පදේ කිලිම පාවිච්චි කරන මේ සංස්කාර නිසාම අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා. ඒ නිසා ලේසියටත් පහසුවටත් අපි එක කරාට ඒක ලේසියෙන් විපාක නොදී ඇති හරින්නේ නැහැ. ඒ නිසා අපිට චේතනා පහල කරොත් ඒක ඉෂ්ට වෙන එකක් වෙනවා. ඒකට අදාළ කුසල හෝ අකුසල ශක්තිය උරදුන්නොත්, ලය දුන්නොත් ඒක ඉෂ්ට වෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙලා තියෙන සංසාරේ අපි ප්‍රාර්ථනා ඉෂ්ට වීම නිසා තමයි අපි සංසාරේ ටැග් ගහිලා තියෙන්නේ, ලැග්ගන තියෙන්නේ. ඒ නිසා නිවන කියන්නේ ඉච්ඡා බංකත්වයක් වගේ. නිවන කියන්නේ අපි හිතන දේ නොලැබී යාම. මෙන්න විදිහට කියනවා නම් සක්කාය දිට්ඨි විසින් හිතූ පැතූ සම්පත් නොලැබී යාමක් තමයි නිවන කියන්නේ. එතන මාන්න කරකම විසින් නොහිතූ නොවිරෝධයක් තමයි නිවන කියලා කියන්නේ. එතන ආශා කරන හිත නොසිතන නොවිරූ ආකාරයේ දෙයක් තමයි නිවන කියන්නේ. ඒක නිසා නිවන කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් කියලා කාම ලෝකයට හොඳට අර්ථකථනය දෙන්න පුළුවන්. ඒක හොඳට පේනවා ඇයි මේ මිනිස්සු නිවන නොපතන්නේ කියලා. ඒ මදිවට හිතනවා මේ කාම ලෝකයේ චේතනා පිහිටවගෙන අදිෂ්ඨාන පිහිටවගෙන ඒ සඳහා සියලු දක්ෂකම් සියලු ශිල්ප සියලු කාලය සියලු ධනය සියලු ශ්‍රම යොදාගෙන ඒකට යෙදවීම කටයුතු කිරීම ලොකු දක්ෂකමක් කියලා හිතාගෙනක් තියෙනවා. මොකද ඒකෙත් අදක්ෂ ඉන්න නිසා දක්ෂකම තියෙනවා. නමුත් එතකොට ඒ වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න වෙන්න වෙන්න මේ තණ්හාව මේ මාන්නේ මේ දෘෂ්ටිය ඝන බාල වෙලා දඩි දඩවල තදවල සමහර වෙලාවට කර්මපත මට්ටමේ කර්ම රැස් වෙලා අපි සංසාරයේ දිගින් දිගට දිගින් දිගට ගමන් කරනවා. ඒ නිසා යම් දවසක මේ ප්‍රාර්ථනාව මේ චේතනාව මේ අදිෂ්ඨාන මේ සංස්කාරමයි මේ අපි නාය විදගෙන කුර ගහගෙන කරත් බැන අදින ගුණෙක් වාගේ මැටි පාගන මී කඹුරන මීහරකෙක් වාගේ මේ සංසාරේ බැඳී ගත කරන නිසාවට කවදා හෝ මේ සංස්කාරයන්ගේ තියෙන සූක්ෂම නමුත් ඒ චපල ස්වરૂපය අපි මේ වදයට බඳගෙන යන බව කරත්තට බැඳගෙන තියෙන බව තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපි මෙතනදී බද්ධේ කරත්තයක් වශයෙන් හඳුනාගන්නේ සංස්කාරයන්ගෙන් චේතනාවන්ගෙන් අදිෂ්ඨාන වලින් විවේක වෙන එක. ඒක හැබැයි සාමාන්‍ය මේ අපි ගත කරන ඉන්ද්‍රියවද්ද විඥානයේදී හුඟක් අමාරුයි. මොකද හේතුව ඒක තත්‍ය දෙයක්, සත්‍ය දෙයක්, පවතින දෙයක් වගේ බොහෝ විට පේනනවා. පේන නිසා. ඒ නිසා ඒකට ප්‍රාර්ථනා පිටව ගන්න නොපිටව ගන්නව හෝ නොපිටව ගන්නවා කියන එක අපිට හරි අමාරු පාණයකටතර ගන්න. නමුත් මේ භාවනා කරගෙන යනකොට නැත්නම් බුදුචාන් වහන්සේගේ මේ කියන ප්‍රතිපදාව දිගේ ඉදිරියට යනකොට මේ ඉන්ද්‍රියවද්ද තත්වයෙන් తాවකාලිකව සමුගෙන එහෙම නැත්නම් කායනපස්සනාවේ දක්ෂ වෙලා එහෙම නැත්නම් ආනාපානය වගේ රූප ධර්මයක් ගිවන් කරාට පස්සේ අපි විවෘත වෙනවා මේ වේදනා සංඥා සංස්කාර කියලා පවතින ආ මේ චෛසික ධර්ම පමණක් විතරක් පේන්න තියෙන ඒ මනෝලෝකයකට. එතන ගියාට පස්සේ අපිට පුළුවන් උත්සාහ කරන්න මේ මනෝලෝකෙට කියන්නේ කායනපසන දක්ෂ වුණාට පස්සේ ඒ එන ඒ වෙන වේදනසා ඒන සංඥාවලින් ඒ ලෝකයේ ඇතුළතදී සිද්ධි බහුල බවක් පේනවා. එහෙම නැත්නම් විචිත්‍ර බවක් පේනවා. විවිධාංගීකරණයක් පේනවා. අන්න ඒ පේන ලෝකෙදී චේතනා පහළ නොකර අදිෂ්ඨාන පහළ නොකර සංස්කාර පහළ නොකර සිටීම සමහර වෙලාවට ප්‍රඥා ගෝචරයි. අර ඇත්තට තියෙනවා කියන රූප ලෝකයට වඩා එතන ගියාට පස්සේ වේදනා අධිෂ්ඨාන වගේ දේවල් පල නොකර සිටීමට ගන්න ප්‍රයත්නයක් තමයි මේ සංස්කාර පිළිබඳව හික්මීමක් කියලා කියන්නේ. ඒක ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල සබ්බ සංඛාරේසු අනබිහිරත සංඥා කියලා අනිච්ච සංඥා අනත් සංඥා වගේ සියලු සංස්කාරයන් කෙරෙහි අබිරමණය නොකිරීම. අනබිහිරතය. පරිශන මට්ටමේ කරනවා. ඒක තියෙන යේ ලෝකේ උපය උපාදාන අදිත්‍යානා විනිවේසානුසය තේ පජහන්තෝ න විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ සබ්බ සංඛාරයේසු අනාභිරත සංඥා කියලා එකක් පෙන්වනවා. උපය උපාදාන අදිත්‍යාන අබිනිවේස අනුසය කියලා මේ අපි කියනකොට මේ සාමාන්‍යයෙන් ගියතු ගානකොට ගියේ දාලා දවසක ගේ දාලා තියෙන කාපට් එකත් යට අයින් කරලා ඒක යට තියෙන දූවිලි ටිකක් පිහිනවා වගේ හැමදාම ගේ අතු ගන්නකොට අපි කරන්නේ කාපට් එකේ අතට කුණු දානවා සමහරවල් නැත්නම් උඩින් පිහලා යනවා නමුත් මගුල් ගෙදරක් අට්ටෝම් ගෙදරක් වගේ වෙනකොට සමහර කාපට් එක අයින් කරලා යට පිහ දාන දවසක් එනවා ඒ ටික තමයි අනුසය වෙන්නේ ඒකට තියෙන උපය උපාදාන අදිඨාන අපි අනුසය අභිනිවේෂ කියන පදේ එතකොට උපදි කියලා අනුශය කියලා සඳහන් වෙනවා මෙතන. ඒ වගේම අදිත්‍ථාන අබිනිවේෂ අපි අරගෙන කියනවා මේ දේ මම කොහොම හරි ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් අබිනිවේෂය කියලා කියනවා කියලා කියන්නේ යම් යම් අදහස් වලට අපි පිරිස ගන්නවා. ගෙවදිනවා. අන්නේ ඔක්කොම සංස්කාර වෙලා ඒ සංස්කාර පේන්න පටන් ගන්නකොට ඒක පිළිබඳව ආඩම්බර වෙනවා වෙනුවට මෙතෙක්කල් මේ විදිහට අදිස්ථාන අභිනිවේෂ අනුසය තිබුණ නිසා තමයි මේ අපි දැන නොදැන සංසාරය ඇදුනේ දැන් බැරිද චේතනාපූර්වකම ඒක චේතනාවක් තමයි ඒකටත් අදිස්ථානයක් තමයි මනතට මින් මත්තට ආය චේතනා නොකරන ආය අදිස්ථාන නොකරන ආය ආය සංස්කාර නොකරන තැනකට යන්නේ ඒක තමයි මේ භාවනාවේදී මේ චේතනින් හොද්දටම අවධානය කරන්න විපස්සනා භාවනාදී කරන්නේ. ඒ නිසා තමන්ගේ ජම්මාන්තරගත එහෙම නැත්නම් සංසාරගත එහෙනම් <clears throat> තමන්ගේ පෞරුෂත්වයේ ගත රුචි අරුචිකම් අනුව මේ විලාදී වේදනා සංඥා වජ දාන ගන්නවා. ඒවදියා දැක්කට පස්සේ මේ මතින් තව දුරටත් චේතනා පහළ නොකර මේ මත තවදුරටත් අදිෂ්ඨාන පහළ නොකර මෙවට පිවිස ගන්න නැතුව අබිනිවේෂණය කරන්නේ නැතුව මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හෝ මේ වෙනුවට ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා කියලා මේට වඩා හොඳයි ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාව කියලා හෝ ඒවදියා බලලා නතර වෙන එක තමයි ඔය බයලජ්ජාවේ හෝ ඉන්දියා සංගරේ හෝ සීලේ අන්තිම මූලාරම්භ අවස්ථාව. මේකේ මොනම විදිහකින් හරි අපි අවුලව ගත්තොත් පටලවා ගත්තොත් ඒක දිගේ අපි අරගෙන යනවා. ඇදිලා යනවා නාශනු දාගත්ත ගුණා කොහොම කරුවක්වත් කරතට අල්ල බැඳගෙන බරාදින්න වෙනවා වගේ. අන්න එතනදී ඒ කරන හික්මීම එක සැරේට එක වතාවට කෙරීම වෙන්නේ නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් හික්මාගෙන හික්මාගෙන යනකොට මත්තට කර්ම රැස් නොවෙන චේතනා නොකරන තැනට යන්න පුළුවන් නිසා මේ සංස්කාරයන් සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේ පද දෙක ඒක නිතර කාලත් හුරු පද දෙකක් සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ දුකයි ඒක නිසා මේ එදිනදා ජීවිතයේ අපිට ප්‍රාර්ථනා චේතන නැතුව ඉන්න බෑ කියලා අපි හිතමුකෝ ඒක මොකද ඒක ඇත්ත වශයෙන් තාත්වික වශයෙන් පේන නිසා නමුත් මෙතෙන්ට ගියාට පස්සේ අඩු ගානේ මේ එන වේදනා මේ එන සංඥා මනෝමූලික බවත් හිතින් ඇති කරන දේවල් බවත් මෙතනදී හෝ පරිේශන මට්ටමේ එහෙම නැත්නම් උරගා බලන මට්ටමින් පෙරහුරුවක් විදිහට චේතනා පහළ නොකර ඉන්න පටන් ගත්තොත් එතන එතනම විස්වාම වෙන්න ගන්නවා. එතන එතනම හිත විවේක වෙන්න ගන්නවා. එතන එතනම හිත උදේකලා වෙන්න පටන් ගන්නවා. එතන එතනම හිතේ තියෙන මානසික ආතතිය ගිලිහෙනවා. එහෙම නැත්නම් අසහනය දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පස්සම්බනේ කියලා මේකට කියන්න පුළුවන්. පස්සම්බයං චිත්ත සංකාරං අස්සසි සාමිති සික්කති කියලා කියන්නේ මේකයි. ඒතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ චේතනත් පහළ වෙනවා, සංඥාත් පහළ වෙනවා. මේක මෙහෙම කෙරුවොත් හොඳයි, මෙහෙම කෙරුවොත් හොඳයි කියලා හිතවිලිත් පහළ වෙනවා. ඒ එකක්වත් හිතවිලි පහළ වුණත් ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා බලන ඉන්නකොට ඒවා එතනම ලැත්තන ලොප් වෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනොත් ඒවට පණ ඇවිල්ලා අපි නොදැනුවත්වම අපි ඒකට සම්බන්ධ කරගෙන ඉතින් දිගටම වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මට්ටමට ගියාට පස්සේ හිතවිලි පහළ වෙනවා කියලා යෝගාවචරයට විශේෂ චෝදනාවක් එන්න පටන් ගන්නවා. භවනා මෙතෙන්ට නැති හිතවිලියක් එන්න පටන් ගන්නවා. සමහරවිට වේදනාව හෝ සංඥා වශයෙන් එන්න පුළුවන්. නමුත් මේ හිතවිලි දිහා බැලුවොත් ඒ හිතවිලි කිසිසේත්ම පසුබිම හා සාපේක්ෂකමක් නැහැ. සම්බන්ධකමක් නැහැ කොහෙවත් නැති හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. ඒ හිතවිලි සාමාන්‍ය ජීවිතේන හිතවිලි බැලුවත් මේ ඊටාම ගැඹුරු සමාජයක බලාපොරොත්තු නැති වෙලාවක මේ හිතවිලි බැලුවත් ඔය කවදාකවත් ඉල්ලලා ගත්තේව නෙවෙයි. චේතනා කරලා ගත්තේවත් නෙවෙයි. අචේතනිකව අසංස්කාරිකව පහළ වෙනවා. නමුත් යෝගාමචරය මේ භක්තිය කරත්තේ දන්නේ නැති නිසා මේ පහළ වෙන සිතුවිලි හොඳ නම් ඒක අනුව සතුටු වෙනවා අකමැති නම් කනගාටු වෙනවා මේ සතුට සහ අකමැත්ත තුල තුන තමයි අපි මේවට එක්ක ඇවිලෙන්නේ අපි මේවත් එක්ක අභිනිවේෂණය කරනවට ගෙවදින්නේ ඒව පිළිබඳව බලාපොරොත්තු සිං කරගන්න බලාපොරොත්තු ඇති කරගන්න අන්න ඒන හිතවිලි අභිනිවේෂණය නොකරනෝ අදිෂ්ඨාන නොකරනද ඒ වගේ තියෙන අචේතනිකත්වයේ අසංස්කාරිකත්වයේ දැක ගන්න පුළුවන් නම් ඒක අනුන්ගේ දෙයක් වගේ බලන දෘෂ්ටි කෝණය මුලින් ඉඳලාම තියෙන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේදී එන මේ හිතවිල වලට ත්‍රිපිටකයේ වචනයකින් අපි නම් කරනවා නම් ඒවට කියනවා අසංස්කාරික මනෝ අසංස්කාරික මනෝ සංඛාර කියලා. රසායනිකාරද චිත්ත සංඛාර කියන වචන දෙකට පාවිච්චි කරනවා. ඒ සංස්කාර මගේ වේදිකාවේ තමයි රඟ දක්වන්නේ. නමුත් මම සංස්කරණය කරන ලද නාටකමක් නෙවෙයි ඒක. මට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අදාළකමකුත් පේන්න තියෙනවා. නමුත් ඒකෙන් අභිනිවේෂණය නොවි අදිෂ්ඨාන නොකර ඒකත් එක නොගැලී හිතය කියලා කවදාකවත් පාඩුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විවේකයක් හම්බ වෙනවා. විශේෂයෙන්ම විස්රාමයක් ලැබෙනවා. එහෙම නැත්නම් හුදේකලාවක් ලැබෙනවා. එතනින් ඒක ගලව ගන්න පුරුදු කරගත්තොත් <clears throat> මේ හිතවිලි අර පාළුගේ වළම් පිටින හිතවිලි ඒව අහවට හොඳයි කියලා සතුටු වෙන්නේ නැතුව නරකයි කියලා පණගාටු වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවනම් වේදිකාවේ දියල්ලක් පෙනුනට නැතිරේ දියල්ලක් පෙනුනට මේ දියල්ලෙන් කවදාකවත් tire පෙගෙන්නේ නැහැ ඒ වගේ මේ තිරේ ගිනි කන්දක් පෙන්වන්නට තිරේ ගිනි ගන්නෙත් නැහැ. ඒ වගේ මේ හිතවිලි කොච්චර නැටුවත් මගේ හිතට ආඩම්බරයක් හෝ අනකාටුවක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා හිත වෙන් කරගන්න පුළුවන් ගතියනවා නම් ඒක ඉතින් බොහොම සූක්ෂම දක්ෂ භාවනාවක් වෙනවා. ඉතින් මේක පිළිබඳව ඒ බටහිර මානසික විද්‍යාව අනුව හොය බලපු කෙනෙක් සටහන් කරලා තියෙනවා thought without a think කියලා. මේන හිතවිලි හිතන්නේ නැති අසරණ අවජාතක හිතවිලි. මේ අවජාතක හිතවිලි වලට උපන්න සාහිතක දෙන්න කියලා තමයි අපි මේ පශ්චාත්තාපේ සහ අනාගත ප්‍රතිකංකණය ඇති කරගන්නේ ගැඹුරු මට්ටමේ. ඒක තමයි පස්සේ වචන බවටපත් වෙන්නේ. ඒක තමයි පස්සේ චේතනාහරහා ක්‍රියාවත්කමට යන්න හදන්නේ. නමුත් ඒක පටන් අරගන්නේ අතාත්වික මූලකින්. නැත්නම් කියන අමූලික තැනකින් පටන් අරගන්නේ. සාධාරණ මුලකින් නෙමෙයි පටන් අරගන්නේ. ඉතින් අසාධාරණ අතාත්වික මුලකින් පටන් ගන්න දේවල් වලට බැහැගෙන මගේ කියාගෙන අදිෂ්ඨාන කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම හීනයක් ඒක. අනිවාර්යයෙන් මේක මුලාවක් මායාවක්. ඒක නිසා අපි මේ මනෝලෝකයට හිර වෙනවා. ඉතින් මෙතනදී විවේකයේ පිළිවන් තේරුම් ගත්තා නම් මේ යෝගාවචරයට ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ එදිනදා ජීවිතේ පවා මේකෙම විවිධාංගීකරණයක් තියෙන්නේ. ඒක එදිනදා ජීවිතයට ගැනිල්ල මේ වගේ සමාජයකට ඉතාමත්ම වැදගත් වෙනවා. උඟ දෙනකොට ප්‍රශ්නයක් වෙනවා. භාවනාවේදී අපි ඒවා ඒ විදිහට සංස්කාර වශයෙන් සලකලා බැලුවාම එදිනදා ජීවිතයේදී කොහොමද මේ අතට අහුවෙන තාත්තික මේ දරුවෝ මේ වස්තු මේ නෑදෑයෝ මේ දේශපාලනේ කියන යන කොහොමද කරන්නේ කියලා. ඉතින් එතනදී ਸਰවඥාසිකේකට තියෙන උත්තරය වෙනම පිටු කරලා නෙමෙයි අතනේ මෙතෙන් අහුලා ගත්තොත්. ඒක තමයි ඊයේ ධර්ම දේශනාවේ මම මතක් කරන්න උත්සාහ කළේ. මේ අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව. ලෝකේ වෙන මේ කිසිම දෙයකට විරුද්ධ වෙන්න යන්න එපා. අවිරුද්ධව සිටීම තමංගේ ප්‍රතිපත්තියක් කරගන්න. ඒකට අපන්නක ප්‍රතිපත්තිය කියලාත් කියනවා. ඒකට අවිරුද්ධ උණයි කියලා ඒ කියන්නේ ඒකට ඡන්දෙ දුන්නා කියන එක නෙවෙයි. අවිරුද්ධ වෙච්ච නිසා ඒ වෙච්ච දෙයට විරුද්ධව උද්ඝෝෂණ කරන්න සටන් පාට කියන්න හටම් කරන්න යන්න ඕන කමකුත් නැහැ. අවිරුද්ධව සිටියයි කියලා කාටවත් අපිට දොස් කියන්න බෑ. මෙච්චර දැනගෙන ඇයි මේක තියා බලන් හිටියේ කියලා නෑ ඕන කෙනෙකුට මේ ජීවිත වේදිකාවේ ඕන පරිශනයක් කරන්න අයිතිවාසිකම තියෙනවා. ඒ කරන කෙනා මම මගේ කියාගත්තොත් එහෙම නැත්නම් නෑදෑකම සම්බන්ධ කරගත්තොත් අපි ඒ පුද්ගලයා වෙනුවෙන් අර චේතනා පාල කරලා මැදිහත් වෙලා අන්තිමට ඒ පුද්ගලයාට ඒ පරිශනේ මුලමැදක බලා ගන්න දෙන්නෙත් නෑ. අපි ඒකට ප්‍රවිෂ්ඨ වෙලා, ගෙවැදිලා අනාකන්න නිසා මේ අවිරුද්ධ ප්‍රතිපදාව ගැළපෙන ලස්සන ක්‍රමයක් තමයි මේ භික්ෂු විනය තියෙන්නේ. භික්ෂු භික්ෂුණී විනය තියෙන්නේ තන්නේ කරම අවිරුද්ධ ප්‍රතිපදාවක්. ඒ නිසා බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙන ක්‍රමයේ භික්ෂු විනය බැලුවොත් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සාමණේර කෙනෙක් සාමණේර කෙනෙක් එහෙම නැත්නම් හික්කමානාවක් ආරාධනාවක් ලැබුණොත් විතරයි කරන්න කියලා තියෙන මොනවාරි. ආරාධනාව ලැබුණත් අකමැති නම් කියන්න පුළුවන්. මම මේකට කැමති නැහැ කියලා. ආරාධනාව ලැබුණා නම් කියනවා එහෙනම් මම කියපු නිසා කරන්න ඕගොල්ලෝ බලාගන්න. එතකොට නරක ප්‍රතිඵල නොවෙනවා නෙවෙයි නමුත් බෙදා කරගන්න කියා ගන්න කෙනෙක් ඉන්නවා. මේ තමන්ම හිතලා කරන්න ගියොත් තමයි චේතනාපූර්වක මුල් වෙලා කරන්න ගියොත් තමයි මුළු පද්ධතියටම වග වෙන්න ඕනේ. එහෙම කරන්න දෙයක් මේකේ නැහැ. මේ ශාසනය අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන්නේ උන්වහන්සේලා පෙර හිටපු උත්තරමන් වහන්සේලා කරපු ටික කරන එක විතරයි. මොනක්වත් අලුතෙන් කරන්න දෙයක් නැහැ. කරන්න ගියොත් සංකීර්ණ වෙනවා. ඒ දේ කරන්න පවා ආරාධනාවක් වෙනකන් හිටියොත් හරි ලේසි වැඩ කටයුතු. ඒ මොකද ඇති වෙන්න ආරාධනා තියෙනවා. ආර්ධන මධිකම આવොත් තමයි අපිට හිතල මතල ආර්ධනා කරන්න වෙන්නේ. එතකොට වෙන්නේ ඒ පැහිය වෙන්න හදලා ඊළඟන කන කැමක් තියෙන්නේ. ඒ නිසා ආරාධනාව එනකන් ඉන්න එකත් හුදකලාවක් තමයි. ආරාධනාවක ඉන්න එකත් විස්රාමයක් තමයි. විවේකයක් තමයි. ආරාධනාවක් ආවට පස්සේ අවිරුද්ධ භාවය නිසා තමයි ක්‍රියාත්මක වෙනකොට බොහොම විස්රාමව කරන්න පුළුවන්. මේක මගේ වැඩක් නෙවෙයි. මම කවුරු හරි කරන වැඩකට කරන අනුග්‍රහයක් විතරයි. ඒක හරියට අර දුනත් ඉන්නවා පද්ධතියක් එක බෙදා ගන්න. එහෙම නැත්නම් අරණ ප්‍රතිපදාව විරුද්ධ වෙන්නේ. අරණ කියලා කියන්නේ රණ්ඩුව විරුද්ධ වෙන්නේ. සාමීච ප්‍රතිපන්න මොකද්ද සාමීච මොකද්ද එතන තියෙන විවස්ථාව අනුව කටයුතු කරන එක විතරයි කියන්නේ. ඒ විවස්ථාවල හදන්න හරි ඒව විවේචනය කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ඇවිල්ලෙනවා. විවේචනය කරත් ප්‍රතිසංස්කරණය කරත් ඒක තමන්ගේ මට්ටම ධර්ම දැනගෙන කරනවා නම් ඒ ගෙදර ඉන්නකන් ඒ ප්‍රතිපත්තිය ඉන්නවා ඊගාව ගෙදරට ගියාම ඒ ප්‍රතිපත්තියට යනවා එහෙනම් තමන් එක දිගට යන ප්‍රතිපත්තියක් නෑ එකම ප්‍රතිපත්තිය තමයි අවරුද්ධ ප්‍රතිපත්තිය ශාමීච ප්‍රතිපටිපන්න ගතිය වික්ෂෝකට තියෙනෝනේ සුපටිපන්නෝ උජුපටිපන්නෝ සාමීච ඥායපටිපන්නෝ සාමීච ප්‍රතිපන්න එහෙම නැති වුණොත් එයා සදාචාරවාදියෙක් වෙනවා එහෙම නැත්නම් අත්කිලමතාන යොදනවා අනුන් හදන්න යනවා විනයගරුක වෙන්න හදනවා විනයගරුක කියලා කියන්නේ මේ අත්නෝමන්තික විනයකට වැටෙන්න පටන් අර ගන්නවා දැනට හැට ගැහි ගන්න හැඩ ගැහි ගන්න බැරි වෙනවා ඉතින් ඒක නිසා ගිහිව ඉන්නවට වැඩිය හරි අමාරු හිරවිල්ලකට හිර වෙනවා පැවිදි වෙනකොට ඒකේ තියෙන විනය අඳුර ගන්න බැරි වුණොත් නිසා ගිහි වෙ ඉන්නකොටත් ගිහි විනය කියන්නේ මේකයි. ওই විනය තියෙන කාටවත් දුක් විඳින්න නෙවෙයි. මේ භ්‍රමචර්ය අනුග්‍රහය පිණිසයි. වැඩේ හරියට කරන මිනිහට අනුග්‍රහය වෙන මිසක මේ විනයේ තියෙන කාටවත් අනු විවේචනය කරනවක්වත් දුක් ගන්නවත් නෙවෙයි. ඉතින් ඒක පටන් අරගන්නේ මේ සංස්කාරවල කතාවෙන් තමයි. ඒක නිසා මේ එදිනදා ජීවිතයේ වික්ෂයක් වශයෙන් හෝ වික්ෂයක් වශයෙන් වේවා. එහෙම නැත්නම් මවෙක් පියෙක් වශයෙන් දරුවෙක් ඥාතියෙක් වශයෙන් හෝ වේවා. මේ ආරාධනාවක් එනකන් ඉන්න බැරි වුණොත් තමන් ඉස්සලා කරන්න පටන් අරගත්තොත් එතන තියෙන චේතනා බොහොම ඝන බහලයි. අන්න එතන තමයි අපි පරිසම් වෙන්න ඕනේ. අන්නේ පරිසම් වුණොත් අපි වැඩ නොකර ඉන්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම කවුරු හරි විදිහින් සම්මත කරන ලද වැඩකට ආරම්භ කරන ලද වැඩකට උදව් කරගෙන යනවා. නිර්මාණශීලීව උදව් කරනවා. එහෙම නැත්නම් බොහොම උනන්දුවෙන් උදව් කරනවා. හැබැයි ප්‍රතිඵල ඕනේ පැත්තකට යන්න බලන් කොයි එකටත් බාර මේ පටන් අරගෙන කරන එකයි තියෙන්නේ. අන්න ඔය විදිහට මේ සංස්කාර පිළිබඳව පිහිටීම Taman කටයුතු කරන ආකාරය හොඳට ඒක ඉන්ද්‍රිය බද්ධ අවස්ථාවේ සහ ඉන්ද්‍රිය බද්ධ නැති වෙලාවේ තේරුම් අරගත්තොත් හරි ලේසි අද දවසේ මාතෘකාව වෙන මේ විඥානීය පිළිබඳව අදහස තේරුම් ගන්න හෝ එහෙම නැත්නම් ඒක විවේකයේ පිණිස විස්රාම පිණිස යොදා ගන්න හැටි ගැන කතා කරන්නේ මේ ටික ඇත්තටම මේ ඊයේ කරපු දේශනාවේ වලිගේ කොටස ඉවර වෙන කාලෙ විඥානය ගැන ගත්තොත් අපි අර කලින් කරපු මූලික හඳුනා දීමේදී කරපු විදිහට රූපේ ඉක්මවාට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියවම ඉතාමත් ගැඹුරු තැන. විඥානය කියලා කියන්නේ මේ වේදනා සංඥා සංස්කාර හට ගන්නා මූල හස්රය. මේකට සමානව චිත්ත කියන නමත් පාවිච්චි කරනවා, මනෝ කියන නමත් පාවිච්චි කරනවා. පසුගාලි නටු ආයුධ හෘදේ කියන පදයක් පාවිච්චි කරලා තියෙනවා. මුල් බුද්ධ ධර්මයේ මනෝ චිත්ත විඥාන කියන පද තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මන මනෝ කියලා මේක සමානට දෙකට කඩන වෙලාවකුත් තියෙනවා. මන විඥානේ තමයි මනෝ විඥානේ බාටපත් වෙන්නේ. ඒ විඥානයත් තවදුරටත් කෙලසුණාට පස්සේ තමයි චිත්ත tattටපත් වෙන්නේ. ඒක නිසා සමහර විටක මන මනෝ චිත්ත කියන එක විඥාණයම පරිණාමයක් කියලා පෙන්නනවා. හැබැයි ওই ධම්මසංගණී අටුවා වගේ තැන්වල සමානාර්ථ පද විදිහටයි විඥාන, මන, චිත්ත, මනෝ කියන පද සඳහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් ඒක පූර්ණංගම කෘත්‍ය තමයි කරන්නේ. හැම චෛතසිකයක්ම පහළ වෙන්නේ මේ හිතෙන්. නමුත් චෛතසික තමයි ප්‍රකාශ වෙන්නේ. චෛතසික තමයි වඩා සක්‍රියව ශේස්ත්‍රේ වැඩ කරන්නේ විඥානයකට මුල් වුණාම මුල් නැත්නම් පූර්වංගම වුණාට කෘත්‍යයෙන් බලනකොට වේදනා සංඥා චෛතසික බොහොම ක්‍රියාකාරී ප්‍රබල චර්ිතය. ඒ නිසා විඥානය කොටු කරලා අල්ලනවා කියන කාමාරුයි. ඒක හරියට උපමාවකට කියනවා නම් හොඳට තේරුම් ගන්න තියෙන්නේ විඥානය කියලා කියන්නේ ওই මාෆියා වගේ ජාත්‍යන්තර ඉතාමත්ම නරක වැඩ කරන සමාගමක කල්ලියක ප්‍රධාන හොරා. ඒ ප්‍රධාන හොරා යටතේ තමයි අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ හරහා තමයි ඒ සුපරීක්ෂකවරු දාගෙන වැඩ කරන්නේ කුලී හේවායෝ. එදාට සුලියට ගත්ත මනුස්සයා තමයි ඔය ඩ්‍රග් ට්‍රැෆිකින් හරි කොන්ත්‍රාත්වලට විනිමරණයක හරි මොන දෙයක් හරි කරන්නේ කුලියට ගත්ත මිනිසුන්. ඉතින් අපි කොච්චර උත්සාහ කරලා ඒ මද්දවි ජාවාරම් කරන කට්ටිය ඇල්ලුවාට එහෙම නැත්නම් මිනි මරුව ඇල්ලුවාට ඒ මිනිස්සු කොහොමඩක්ක සංවිධානයේ පද්ධතිය දන්නේ ඒගොල්ලෝ දන්නේ කොහෙන්ද ඕඩර් එකක් ඇවිල්ලා තියෙන මෙච්චර ගානක කොන්ත්‍රාත් එකට ඒ වැඩේ කෙරුවා. ඒක වැරදුනා නම් පොලිසියට අහු වුණා. නිසා මැරුවත් ගැව්වත් මොනවා කෙරුවක්වත් එයා සංවිධානයේ දන්නේ නැහැ. ඒ නිසා පොලිසිය හරියට දක්ෂව ක්‍රියාත්මක කරනවා නම් පොලිසිය කවදාකවත් මේ කුලි හේවායෝ අල්ලගත්තට ඒ මිනිසුන්ට වද දීලා මේක විසඳන්න බැරි බව පොලිසිය දැනගත්තා. ඒ වගේ තමයි අපි මේ රූප වේදනා සංඥා සංඛාර බලනකොට මේ වැඩටි කියන්නේ රූපහරා වේදනාහරා. ඉතින් අපි මේ රූප කොච්චර කීකරු කරත් රූප කොච්චර අපි මේ ලෝකයේ රූපානුව යටිතල පහසුකම් හදාගෙන ජනසන්නිවේදනය දියුණු කරගෙන සැප කොච්චර හැදුවත් විඥාණයට එකෙන් බලපෑමක් ඍජු බලපෑමක් වෙයිද නැති කියන්න බෑ. එනතෝ රූප නැති නිසා දුක්පත් වෙලා කොච්චර දුකිත තත්ත්වයටපත් උනත් නිවන් ලැබීමේ ප්‍රස්තාවක් ඉඳ තියෙනවා. නමුත් වේදනාදී සැප එකම සැප හොයාගෙන යන ගමන නිසා අපි හිතන යටිතල පහසුකම් හරහා ජනසන්නිවේදන ක්‍රම හරහා අනිවාර්යයෙන්ම සැපක් වෙනවා කියන එකේ මේ අද යන ආර්ථිකයේ දුවන්නේ. සැප දුක දෙක තිබුණාට අපි හැම එළවෙන නිසා මේ රූපයේ හොඳ පැත්ත අරගෙන සැප හොයන්න නමුත් විඥානයේ පැත්තට යනකොට ඒකින් එන බලපෑම උගාක් තනුක කරලා වෙලා තියෙනවා. ඒ නිසා අපි රූප වේදනා වල හික්මීමක් බලාපොරොත්තු නොවෙනවම නෙවෙයි. නමුත් මේ බලාපොරොත්තු වීම හරහා විඥානයේ කියන මූලික හොර අල්ලගන්න කරන ප්‍රයත්නයක් වශයෙන් ගත්තොත් අපි මේ පොලිසියේ අහුවෙන අහුවෙන හොරු අල්ලගෙන ඉතින් ගහලා මරන එක නෙවෙයි තියෙන්නේ පුළුවන් නම් 10 15 දෙනෙක් 20 30 දෙනෙක් හරි අල්ලලා උඹලට මේ කොන්ත්‍රාත් එක දුන්නේ කොයි වගේ කෙනෙක්ද කොහොමද ඒක අනුදින සිද්ධ වෙන්නේ මොනවද ඒකදී පාවිච්චි කරන රහස් භාෂාව කොයි වගේ තැන්වලද මේක සිද්ධ වෙන්නේ කියලා පුළුවන් තරම් ට්‍රක් කරන්න ඕන කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි යන්තම් හරියේ හොරු බර ගන්නක් ඇල්ලුවාට පස්සේ ඊගාවට ඒව සම්බන්ධීකරණය කරන සුපරීක්ෂක කෙනෙක් ඊට පස්සේ ඒ මනුස්සයාට ඕඩර්ස් එන්නේ කොහෙන්ද කියලා බලන්න ගියොත් ඇත්තටම මිනිස්සු දන්නේ නැහැ. අපි දන්නවා ජේම්ස් බොන්ඩ් සෝසල ඒ ප්‍රධාන මනුස්සයා පෙන්නන වෙලාවක කවදාකවත් මූණ පෙන්නන්නේ නැහැ. ඊමසගේ බන්ධ ප්‍රදේශේ පෙන්නවා උපෝසෙක් කත කර ඉන්නවා මොන හරි කර කර ඉන්නවා ඉස්සරහා ඉන්නවා ඩිරෙක්ටර් බෝඩ් එක වැරදිලා හරි කවුරු හරි ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනෙක්ගේ බලවතාවට විරුද්ධ වචනය කතා කරන බොත්තම තද කරනවා ඒ මිනිස්සේ එතරම් යට යනවා මැරෙනවා නැති වෙනවා ඒ වගේ තාමත්ම මේ කැත්ත උඩ පිය උඩ තියාගත්ත හොඳට ගෙවන බෝඩ් එකකින් තමයි වැඩේ යන්නේ. හැබැයි එක්කෙනෙක් කොයි වෙලාවෙ ජීවිත නැති කරයි දන්නේ තරම් බලයක් අර හොර කල්ලිය නායකයට තියෙනවා. ඉතින් අර ෆීල්ඩ් එකේ වැඩ කරන කොච්චරක් අල්ලන්න වෙයිද මේකේ බෝඩ් එකේ ඉන්න කෙනෙක්ගේ தත්ත්වය දැක ගන්න. ඊට පස්සේ බෝඩ් එක අල්ලගෙන කවදා හෝ අපි හිතමු හොර කල්ලිය නායකයා බැලුවොත් පොලිසිය නායකයාම තමයි. හිතන්නේ ඒක කොහොමද අල්ලන්නේ කියලා. ඔය නීති හදන්නේ පොලිසිය දාන්නේ ඔක්කොම කරන එකම තමයි අරකට ඉන්නේ. ආන් මේ වගේ දෙල්ලමක් තමයි මේ විඥානේ තියෙන්නේ. ඉතින් මේ සීලය කියලා, ඉන්දිය සංවරය කියලා ඉක්මීම කළ කෙරුවට ඒක පටන් ගන්නකොට ලොකු <coughs> සමාජ මට්ටමේ ආචාර මට්ටමේ සමාජය සකස් කිරීමක් වෙනවා. ඒක ආගමකින් විය යුත්තක්. නමුත් ඒක වුණාට ඒකේ විඥාණයට නැත්තම් ප්‍රධාන කල්ලි මුල මුල් එකට බලපෑමක් වෙනවද නැද්ද කියන එක අතර තියෙන ඉතාම දුරස්ත සම්බන්ධතාවය. ඉතින් ඒ නිසා සරුවචන වහන්සේ කරලා තියෙන ක්‍රමයේ හැටියට උන්වහන්සේ මේ කාටත් තේරෙන ක්‍රමයට රූපෙන් පටන් ගන්නවා. ආස්වාද ප්‍රසවාසී කියන රූපෙන් පටන් අරගෙන ඒක ඉස්සල්ලාම කීකරු කරගන්න. ඒක මරන්න යන්නේ නැහැ. නැත්නම් ඒකට වෛරක්කාරී විදිහට කරන්නේ. ඒක නිකන් හිරිවට්ටලා තියාගන්න. රූපේ හිරිවට්ට ගන්නවා. ඉටිවට ගන්නකොට විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ කියනට පිටම තියෙන කට්ටි කර වෙන්න පටන් ගන්නවා. නැත්නම් ඒක තට්ටු ගැලවෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය තමයි තාමත්ම සක්‍රිය කොටස. ඒක මේ ඉඳුරන් හරහා ඒ තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. හොඳ රූප බලලා, හොඳ සද්දාලා, හොඳ ගන්ධ රස පහස. ඉතින් ඒක තමයි මේ කාම ලෝකය කියන්නේ. ඒක තමයි ආමිෂ සුඛය කියලා කියන්නේ. ඉතින් ඔය ඔය ලෝක ලෝකායත විශේෂ සියල්ලම තියෙන ඔය ආමිෂ සුඛේ. බුදුසසුනාසි කියනවා මේක අමාරුයි. මොකද ලෝකයේ තියෙන සම්මුතියට විරුද්ධ යෑම. උඹට මේ බද්ධේ කරත්තේ ඕනේ නම් විවේකයේ ඕනේ නම් විස්රාමයේ ඕනේ නම් විරාමයක් ඕනේ නම් తాවකාලිකව හෝ මේ ඉඳුරම් පෙනවීම වෙනුවට ප්‍රයෝජනෙයි සලකලා වස්තු පරිභෝග කරන්නයි කියලා. එතකොට වෙන්නේ අර ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන කොච්ච දානකච්ච විචිත්‍රත්වය ටික ටික ටික ටික කොර වෙන්න පටන් ගන්නවා හිරි වැටෙන්න පටන් ගන්නවා ඒවා මේ පණ නැති තත්තරපත් වෙනවා නමුත් විඥානේ මැරෙන්නේ නැහැ ඒකට මේ කාය ප්‍රතිපද නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ සංහිඳියාවක් නැත්තම් හිරිවට්ට ගැනීම තමයි ආස්වාස ප්‍රසවාසයේ සංසිඳන කොට අපිට අපේ කය වැටෙහෙන්නේ නැතුව වගේ. නැත්නම් එක පැත්තක් තියෙනවා එක පැත්තක් නෑ වගේ. එහෙම නැත්නම් මේ මේ සීමාවල් නැතුව කය නිකම් ප්‍රදේශයක පදාසික පැතිරලා ගියා වගේ තැනකට යනවා. හැබැයි ඒක මේ විඥානයේ පැත්තෙන් බලනකොට අකරතැබ්බයක් වුණාට මේ විස්රාමයේ පැත්තෙන් බලනකොට නැත්නම් හුදේකලා පැත්තෙන් බලනකොට යෝගාචර කවදාකවත් නැති විදිහට නිර්ආමිෂ ප්‍රීතියකට විවෘත වෙනවා. ආමිෂ ප්‍රීතිය ගොඩාක් අපිව වැඩේ යොදවලා අපිව මත් කරවලා අපේ විවිකේ නැති කරගෙන අපි අති කාල සේවාවල් කර කර වැඩ කරාට ඒක නැති කරලා ඒක ඒක යම් ප්‍රමාණයට හිලිවට්ටගෙන සාර්ථක වුණොත් ඒ වෙනුවට යෝගාවසට හම්බ වෙන ටැග්ගක් මේ ඊරාමිච ප්‍රීතිය. ඒක ඊටාත්ම සුවේලවන දෙයක්, සුවසාධන දෙයක්. ඒ වගේම ලද්දා මුදා නිබ්බුතින් මුඤ්ඤමානා කියන විදිහට නොමිලේ ලැබෙන දෙයක්. ඒ වගේ එක ලැබුණාට පස්සේ ඒක දිනු කරන්න කිසිම මාත්‍යක් අවශ්‍ය කරන්නේ ඒක ඒක විසීම පිරිච්ච ගතියක් තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනවා. නමුත් මෙතෙන්දි ගියාට පස්සේ මේ විඥානය මේ ලැබිච්ච निराமிෂ ප්‍රීතිය හරහා චේතනා ප්‍රකල්පනා සහ අනුසය කියන ක්‍රම තුනකින් ඕජාව ලබනවා. මට මේ මේ ලැබිච්ච निराமிෂ ප්‍රීතිය දිගටම ලබන්න නැත්තම් කියලා චේතනා පහළ වෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ ලැබිච්ච නිදාමස ප්‍රීතිය දරුවට දෙන්න නැත්නම් අම්මට දෙන්න නැත්නම් ගුරුවරයාට දෙන්න නැත්නම් එහෙම නැත්නම් අපි බෞද්ධ සිල්ලාන සබ මොකද්ද මේ බෞද්ධ රාජ්‍යයක් හදන්න නැත්නම් ඉතින් নানা ආකාර විදිහට ප්‍රකල්පනා පහර කරනවා. එහෙම නැත්නම් ගෙනාපු අනුසයකින් වැඩ කරනවා. ඒ නිසා අර ඉන්ද්‍රිය බද්ධව තිබිට විඥාණය සාමාන්‍ය කාමරාගයේ ආහාර කරගෙන ජීවත් වෙනවා යෝගාවචරයක ප්‍රයෝගයෙන් අබිනිෂ්ක්‍රමණයෙන් විවේකයේ ගරු කරලා නිර්ආමස ප්‍රීතිය ලැබුවට පස්සේ විඥානයේ තියෙන කපටිකම නිසා කපටිකම කියන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ දැන් ඉන්ද්‍රිය ප්‍රතිපද ආනමන ප්‍රතිපද දෙකකින් නෙවෙයි. එතකොට යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේ සංහෝති විඥානස්ස පටිච්චා යම් වෙලාවක රූප ගද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු හෝ ඇහ කන දිව නාසය කය කියන ඉඳුරන් හෝ අපෙන් ශාවකාලිකව තම සමගත්තට මේ ධ්‍යාන භාවනාවේදී හෝ විපස්සනා සමාධියේදී ඒ වෙනුවට අපට නිරාමිෂ ප්‍රීතියක් දෙනවා ඒක ඉති ලොකු ළඟාවීමක් ලොකු ජයග්‍රහණයක් වුණාට ඒ හරහා විඥාණය තමන්ගේ ඕජාව ලබනවා. තමන්ගේ ආහාරය ලබනවා ප්‍රතිෂ්ඨාවට පදනම ලබනවා. ඒ විලාසී ප්‍රතිෂ්ඨාව ලබන්නේ එක්ක චේතනාවක එක්ක ප්‍රකල්පනාවක නැත්නම් අනුසේක. ඒකට කියනවා ප්‍රතිත්ථිත විඥානය කියලා. චේතනාවේ හෝ ප්‍රකල්පනාව හෝ අනුසේ ප්‍රතිෂ්ඨිත විඥානය. ඒ ප්‍රතිෂ්ඨිත විඥානය මේ යෝගාවචරයාගේ මෝඩකම නිසා පෝෂණය දුන්නොත් එහෙම ඒ චේතනාව හොඳ එකක් නෙවෙයි සතුන් මරන නෙවෙයි හොරකම් කරනවා නෙවෙයි කාමයේ නෙවෙයි මේ රූපාලෝක රූපලෝකෙන්නේ ඒ නිසා මේ චේතනාව හොඳයි මේ මම ලබන්නේ ඊරාමිස සපක් නේ ධිට්ඨ ධම්ම සුඛයක් නේ ඒක කමක් නැහැ කියලා ඔන්න චේතනා කරනවා. එතකොට මගේ දරුවට දෙන්න හදන එක මගේ අම්මට දෙන්න හදන එක මගේ ගුරුවරට දෙන්න අයුවචි හොඳ දේවල් නේ කියලා ඒකේ චේතනාව මේක පෝෂණය කරනවා නම් අර සුපතිත්ිත විඥානීය විරුල්ලේ විලූප විභූති ඒක වැඩෙනකොට ඒක පුනර්භවයක් ඇති කරන්න තරම් ශක්තිමත් වෙනවා කියලා හරුවචනසේ මතක් කරනවා. එනිසා හිතෙන්ට යනකොට යෝගාවචරය දැනගන්න වෙනවා මම දැන් ඉතාමත්ම අමාරු අර ඉන්ද්‍රිය ප්‍රතිපද කොටස ලොකු අබිනිෂ්ක්‍මණයකින් මේ අම්මා කිව්වට නෙමෙයි තාත්තා කිව්වට නෙමෙයි ගුරුවරයා කිව්වට නෙමෙයි තමන්ගේම ප්‍රයත්නයකින් ගිවම් කරලා ඇවිල්ලා ආව ඔක්කොට මේක හරියන්නේත් නැහැ. ඔන්න අරමුණ ශියුම් කරගෙන යනවා ඒ කියන අනින්ද්‍රිය බද්ධ විඥාණයට කියනවා ඒක අනින්ද්‍රිය බද්ධ විඥාණ කියන එක ඇත්තට ත්‍රිපිටකයේ කියන කන්නේ ඉන්ද්‍රිය බද්ධ නොවෙන්නා වූ තැනක්. ඒක නෑ අපට දුකට අහු වෙන්නේත් නැහැ. සංඥා වශයෙන් අහවල් එක කියන්නත් බෑ. පුළුවන් නම් ඒකෙදී චේතනා බහලන කර හිටියානම් එතනදී සංස්කාර ඇති කරන්නේත් නැති වෙන්න යෝගාවචරයට ගිවිස ගන්න පුළුවන්. ඒක නිසා චේතනාවක් ඇති කළොත් මට මේ ලැබිච්ච ධ්‍යාන ප්‍රීතිය, ධ්‍යාන සුඛය, මේ විවේකය මට නැවත නැවත ලැබේවා කියලා හෝ. එහෙම නැත්නම් මගේ කිට්ටු අන්තයට ලැබේවා කියලා හෝ. নাනා ප්‍රකාරයෙන් මේ චේතනාව හිසෝසවනවා. ඒකේ විඥානයාගේම මායාවක් නැත්තම් විඥානය පෝෂණය ලබන්නේ දැන් මෙතනින් කියලා දැනගෙන යෝගාචරය ප්‍රතිපද කරගත්තොත් චේතනා පහළ නොකරනද එතකොට ප්‍රකල්පනා අනුශේ කියන දෙක මත විඥානේ කොටු වෙනවා. ප්‍රකල්පනා කියලා කියන්නේ මෙතෙන් ගියාට පස්සේ පහළ වෙන සුවිශේෂී අදහස්. අර දේ කරන්න පුළුවන් මේ විදිහට කරන්න පුළුවන් අරයට අර දිහට මේක නිසා මට හරි ගියේ මේක නිසා කියලා අනාගත සැලසුම් එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් ප්‍රගතිශීලීත්වය පුදුමාකාර විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචර හිතන්නේ මේක මේ හිත නීවරණ ධර්ම නැති වෙච්ච නිසා Tamanට ඇති වෙච්ච අතිරේක ඥානයක් ඒවට අභිඥා කියලා කියනවා සුවිශේෂ ඍජු ඥානයක් කියලා මේ ලැබෙන අභිඥාවට මම කියා ගන්නවා. ඒක මගේ කියා ගන්නවා. ඒක මගේ ආත්මය කරගත්තොත් එතකොට ඒ ප්‍රකල්පනා මත විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. ඔන්න ඔය දෙක දැකගෙන දැනගෙන ගිවන් කරොක්ට යෝගාවචරයට අර ඉන්ද්‍රයන් හා බැඳිච්ච කාම ලෝකයෙන් අයින් වෙලා ලැබෙන විවේකය තාම හැලහැප්පිලි සහිතයි. ඒ හැලහැප්පිලි සහිත මේ කාරණා තුنين චේතනා සහ ප්‍රකල්පනා දැක දැනගෙන අයින් කළොත් පමණක් ඒ යෝගාවචරයට මේ අනුසය කියන එක කොටු කරන්න පුළුවන් වෙනවා. ඒකට විඥානේ පවතින්නේ හුදු අනුසයේ පමණයි. ඒක නිකන් අර යන්තම් එල්ලීගෙන ගත කරන්නේ. එහෙම තියෙන්න තියෙන්න තියෙන විඥානේ පදනම දෙතරනවා. පතිතිත විඥානේ අපතිතිත තැනකට යන්න වෙනවා විඥාණයට. එහෙම නැත්නම් හිත නිවන් දකින්න වෙනවා. අනුසේ මෙහෙමයි කියලා අනුසේ කොටු කෙරුවොත් ඒක හරියට ඩ්‍රැකියුලාට එළිය වැටෙනවා වගේ. ඩ්‍රැකියුලාට එළිය වැටුත් ඉන්න බෑ. ඒක ඔක්කොම සෙල්ලම් තියෙන රැය තමයි. ඒ නිසා අනුසයත් වැහිලා ඉන්න තාක්කල් ගොජ දානවා ඒක වැහිලා ඉනවා ප්‍රකල්පනා නිසා, චේතනා නිසා, කාම රාගය නිසා. ඉතින් ඒ නිසා ඒ කාම රාගය ගෙවම් කරපේ කරනට විතරක් පැත්තකට කරලා කියලා දෙන්න පුළුවන් මෙච්චරක් එවම් කරපු උඹට දැන් ඔන්න චේතනාවෙන් ඉඳ තියෙනවා ඒක නිකන් ධාර්මික දේවල් හැබැයි නමුත් කරුණා කරලා මේ විඥානයාගේ තියෙන සාට කපටකම චපලකම මායාවිකම දැක ගන්න ওই චේතනා නොකරනද ওই චේතනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ පරිේශන මට්ටමේ නොකරනද එහෙම නැත්නම් මේ වෙලාවට පහන මේ සුවිශේෂී අදහස් ඒව මේ හේතුඵල ධර්මයක් මිස මට බුද්ධියට සින්න වෙච්ච දේවල් නෙමෙයි. කවුරු මෙතෙන්වත් මේක වෙනවා. ඒක නිසා මම උදම්මනන දෙයක් නෑ මේකේ. මම උදම්මනුවොත් වෙන්නේ මොකද්ද? අර විඥාණයට ආපම් පොහොරක් ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. අනේ ඒකත් නොවි හිටියොත් ඔය කියන අනුසය මට්ටමට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අනුසය කෙලෙස් දකින්න එක විතරමයි අවශ්‍ය කරන්නේ. අරගෙන අවිල්ල තියෙන තමන්ගේ මේ රුචි අරුචිකන් ටිකක් තියෙනවා. කොහි කොනෙන් අපේ කද්ද දන්නේ ඒ තමන් ගිනාපු රුචි අරුචිකන් වලට ගැළපෙන මොන කුණ දැක්කත් ආස කරනවා. ඊට වඩා මොනතරම් සුවිශේෂී දෙයක් හම්බුනත් තමන්ගේ රුචි අරුචිකේ නැත්තම් ඉෂුකලදා. මෙන්න මේ වෙලාවේදී ඒ අනුශේ වගේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ක්‍රම පහක් සර්වචන් වහන්සේ සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම චංකි සූත්‍රයේ ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහනක්ඛන්ති කියලා අපිට යම් කිසි දෙයක විනිශ්චය කරන්න ඕන වෙනකොට ඕනම කෙනෙක් මේ ලෝකේ ඒ විනිශ්චය කරන්නේ මේ ක්‍රම පහට. ශ්‍රද්ධාව නිසා අපි අදහන දේ බාර ගන්නවා ඒතර සත්‍ය තියෙනවා කියලා. ඉතින් ඒක හැම ආගමකම කියනවා. බුද්ධ ආගමෙත් කියනවා. ඒක නැතුව කොහොමදක පටන් ගන්න බෑ. නමුත් සර්වචනහන්සේ ඒ කාපටික බ්‍රාහ්මණයාට එතන සාකච්ඡාවේදී කියනවා ශ්‍රද්ධාවෙන් බාර ගන්න එක උඹත් කරනවා මමත් කියනවා. ඒ වුණාට හැබැයි මතක තියාගන්න තමන් ශ්‍රද්ධාවෙන් බාරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. Taman සද්ධා නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුළ සත්‍ය තියෙන ඉතින් ඒ නිසා මේ සද්ධාවේ මෙන්න මෙව දෙතෑවර භාවයක් තියෙනවා. dittadama වශයෙන්ම තියෙන ගුණ දෙකක් තියෙනවා. ඒ නිසා අපි සද්ධාවෙන් බාර ගන්න දේ 100ක් හරි කියලා බාර ගන්න එපා. ඒක සද්ධාවෙන් බාරගත්තා කියලා විතරක් බාර ගන්න. ඊට පස්සේ තියෙන අරුචිය කියලා එකක්. අපි බුෆේ ඩයට් එකට ගියාම අපි මේ මේෂෝ සම්පූර්ණයෙන්ම කන්න බෑනේ අපට. ඒ නිසා අපි රුචියට ටිකක් බෙදා ගන්න තමයි පතට. ඒ බෙදා ගන්නදී දෙන්නේ කියොත් දෙදියා, ಜಾති දෙකක්. කේවල් ගොඩක් තියෙනවා තමන් බෙදාගන්නේ තමන්ගේ රුචි අනුව තමයි. ඒක හැමදාම පවතිනවා අපිත් එක්ක. අපේ රුචිය පවත්තන එක තමයි මගේ මානවයිතු ආශිකම කියලා තමයි අපි සටහන් කරන්නේ. මොකද සර්වඥාන්සේ කියනවා රුචියට බෙදාගත්ත දේ තුල සත්‍ය තීන්දිට තියෙනවා මම අරුචි කියලා අයින් කරබ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මේ නවීන තාක්ෂණය මේ විද්‍යාවේ පුදුමාකාර විදිහට කියපු දෙයක් නෑ කියන කතාවක් තියෙනවා. සෞඛ්‍ය සඳහා මේක කරපන් කියලා අද කියනවා. ඒකල කියනවා ඒක නෙවෙයි රස කරපු එක තමයි හරියක. අනේ ඒක කෑවොත් මේිට වැඩිය සෞඛ්‍ය තියෙනවා කියලා කියනවා. ඉතින් අපි කොයි එකක් කරනවා? මොකද ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දෙනකොට විශේෂ ඉස්සරේ කියනකොට මඩ දුන්නත් ගොම දුන්නත් කනවා. ඇත්තට කන හරියක් කන්නේත් මඩම තමයි. තන්නේ කරම මේ මේ මේ ජනමාධ්‍ය කාර්යය දන්නේ. ඇත්තම ඒ අදින් ජනමාධ්‍ය කාර්යය තෑයෙන්න බුදුහාමුදුරන් කිට්ටුයි. ඌ හරියටම දන්න මේ තකතිරුවන්ට කියන්න ඕන ක්‍රමේ. ඒකල කොයි දේ දුන්නත් ඒක පැකට් කරලා ලස්සන ප්ලොට් එකක ඔබලා මෙන්න මේකයි බඩුව කියලා දුන්නොත් කෑවා. ඒ නිසා මේ රුචිය ඇඩ්වර්ටයිස්මන්ට් වලදී පුදුම විදියට පාවිච්චි කරනවා. නමුත් බුදුජානනාංශ කියනවා මේ රුචිය තුල සත්‍ය තියෙන්න පුළුවන්. රුචි කියලා බාරගත්ත දේ තුල අරුචි කියලා විහිකරපු දේ තුල සත්‍ය සත්‍ය රුචිය තුල නොතිබෙන්න පුළුවන් අරුචි තියෙන්න පුළුවන්. ඒ වගේම අනුස්සති කියලා අපි බුදුන් දෙසූ ධර්මයේ කියලා කියනවා නැත්නම් දෙවියන් වහන්සේගේ වචන කියනවා নানা ප්‍රකමයට අපි පොතක් තියෙනවා හැම ආගමකටම ඒක අහලා අහලා අහලා ඒකේ සත්‍ය තියෙනවා කියන අදහස තමයි අපි යන්නේ. ඒ නිසා අපි ඉගෙන ගත්ත දේ අහපු දේ අපි බුද්ධම විදිහට අනික් මිනිස්සු ඒක දන්නේ නැහැ මම දන්නවා මයි ළඟ ගොඩක් තියෙනවා එයා ළඟ නැහැ එහෙම නැත්නම් එයා වෙන එකක් අදහන්නේ කියලා මේ අනුස්සතිය අනුව අපි යාරේ කෝදුවක් හදාගෙන තමයි බලන්නේ. සරුවචනාංශය තමයි ඇත්තටම අනුසතියක් වශයෙන් තියාගෙන අහන්න තියෙනවා නම් හොඳ බණ ටිකක් කිව්වේ එකම උත්තරමන්නාංශ උන්වහන්සේ පමණයි. නමුත් උන්වහන්සේ කියනවා ඔය අනුස්සතිය කියලා මේ මම කියන දේ ගත්තා. ඒ Taman ගත්ත අනුස්සතිය තුළ අසුවිරු ඥානය තුළ ශක්තිය නොතිබෙන්න ඉඩ තියෙනවා. අහපු නැතිකොට සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ වගේම ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්ක කරලා අපි දිනනවා. නමුත් දිනපු පැත්තෙම සත්‍ය තියෙනවා කියලා දෙයක් තර්කේ නැහැ. පරිසිච්ච පැත්තේ තුළ සත්‍ය නැහැ කියලා දෙයක් තර්කේ නැහැ. ඒ නිසා දිනන එක ඔය ලෝක සම්මතය හැටියට දිනුවට අසත්‍ය තමයි දිනන්නේ. එමුන් තන් දිට්ඨිනේ ජහනකන්ති කියලා જાතියක් තියෙනවා තමයි දෘෂ්ටි වශයෙන් බැසගත්ත දේවල්. අපි කියනවා යා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒ මනුස්සයා කොච්චර හොඳ වුණත් අපිට කවදාකවත් එයා පිළිබඳ චිත්‍ර රූපයක්ම වෙන්නේ නැහැ. මොකද එයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. නමුත් අපි මේ මම මම සම්යද්දෘෂ්ටිකයි මම දන්නවා කියලා කිව්වට මම ගත්ත මේ වැසගත් දෘෂ්ටිය තුළ සත්‍ය නොතිබෙන්නේ ඉඳ තියෙනවා. අර මිත්‍යා දෘෂ්ටිකයි කියන මනස තුළ තියෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒක නිසා මේ විඥානයේ තියෙන ෂටගතිය මේ විඥානයේ තියෙන මේ මායාවී ගතිය දැනගන්නේ විඥානයේ පෝෂණය ලබන අනුසය මෙන්න මේව මත තමයි ඉඳගෙන තමයි මේ හමුදාව ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානක් අන්ති. හොඳට හිතලා බලන්න මින් පිට අපිට තියනවාද කියලා වෙන උපමාන. විනිශ්චය කරන්න ඕනේ වෙනකොට අපි මෙව එකකින් තමයි කරන්නේ. ඒ කෙරුවට පස්සේ අපි ළඟ සම්මත ක්‍රම වර්ගයක් තියෙනවා. අපි මේ සම්මත ක්‍රමයේ තමයි මේක මනින්නේ. උනෝකට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි මේ සම්මත ක්‍රමයෙන් සඳහා මනින්න ගන්න කෝදුව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ඒ නිසා අපි ගත්ත විනිශ්චය දැඩිසේ එල්බ ගන්න එපා. ඒකට නිවේදනය කරන්න එපා, වැත ගන්න එපා. ඒක මැත්තේ මැරෙන්න යන්න එපා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පවා මේ විඥානයේ තියෙනම ගති පෙන්ලා තියෙනවා කියලා. අනුසේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ දේවල් පිළිබඳව උනන්දු වෙන යෝගාවචරයට ප්‍රධාන වශයෙන්ම ගෙවලා දාන්න වෙන්නේ නැත්තම් අතහරින්න වෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් ටිකට. තමයි මෙතෙක් සංසාරේ ගෙනාවු එහෙම නැත්නම් මෙතෙන්ට එනකන් සියලු ශප සම්පත් කැප කරලා හරි අපි රැකගෙන ආපු මේ රුචි අරුචිකන් නැමැති පොදිය එහෙම නැත්නම් මම පෞරුෂත්වයේ කියලා මම ගෙනාවු දේ මේ තුල තමයි අනුශේලක් ගන්න තියෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ අනුශේල කෙලස් පිළිබඳව විවෘත මනසකින් රැඩිකල් වාදී මනසකින් විප්ලවකාරී මනසකින් බලන්න යනවනම් තමන් මේ කොටහක් පොදියක් වෙන් කරගෙන නොනවතින සටනක වීදිලා ඉන්නේ මෙන්න මේ පොදිය රකින්න. ඒ පොදියෙන් පිට වැරදි කියලා හිතාගන්න. නම සරුවචනාංශේ පොදිය අල්ලන්නේ නැතුව සරුවඥ වුණා. මුළු පරාශම දැක්කා. දැක්කට පස්සේ කව පොදිය බදාගත්තොත් තමයි උඹට ඉසේකක්ම ඉන්නේ. ඔය පොදිය ඇල්ලුවොත් තමයි උඹට අසහන එන්නේ. ඒසව කාත්‍යහැරියාම පුදුම විවේකයක් තියෙනවා. පුදුම විස්රාමයක් තියෙනවා. පුදුම විරාමයක් තියෙනවා. පුදුම හුදේකලා බවක් තියෙනවා. ඕක තියෙනකන් පොඩි වෙනකන් රකින්න වෙනවා. ඇත්තටම කියනවා නම් අපි රසියචුකම් කියන පොදිය එහෙම නැත්නම් අපේ පෞරුෂත්වය අතහැරපු දවසට විතරයි අපි මානසිකත්වයේ මනුස්ස මනස තේරුම් ගන්න. මානවයන් කියන එක නැත්නම් මේ මානව தত্ত্বය අපි හැම කෙනෙක් තුළම පැතිරලා තියෙනවා. නමුත් අපේ රුචි අරුචිකන් සහ ඒ පෞරුෂත්වයේ කියන එක සීමා වෙලා තියෙන්නේ අපේ තියෙන සියලු හැකියාවන් වල, සියලු පින් වල, සියලු කුසලතා වල, සියලු RNA DNA වල දශම දෙකකට වතේ ප්‍රමාණයකට කියලා විස්තර කරන්න උත්සාහ කරනවා මේ කාලේ. ඉතුරු 99.98ක් අපි සමානකම් තියෙනවා. මත අපේ රුචිය නිසා අරුචිය නිසා පෞරුෂත්වය නිසා අපි මම ගෑණියක් මම පිරිමියෙක් මම පැවිද්දෙක් මම උපැවිද්දෙක් මම මුස්ලිම් මම කතෝලික කියලා මේ උරුට්ටුව මිනිසා යුද්ධ මිනිසා ප්‍රේම සම්බන්ධකම් මිනිසා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නමුත් මේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දික්ටි නිජහනක්කාන්ති කියන මේ නිසා අපි මේ පුංචි කොටහක් අපිට හම්බෙච්ච මනුස්සකමෙන් ඉතාම පුංචි කොටහක් මමේ කියාගෙන මගේ කියාගෙන ආත්මය කරගෙන අච්චර මේ සා විශාල කොටසක් manussත්වය manuss මනස පාගගෙන අර පුංචි කොට ඉස්මතු කරන්න දඟලනවා ඉස්ස තමයි ඔළුවේ අසුචි යාගෙන ඉස්සිස් කියනවා ඉතින් විඥාණය තමයි මේ ටික ලස්සන මේ පුංචි දශම දෙකයි කොටස සම්පූර්ණ හීන ලෝකයක් මවලා නෑ නෑ උඹට ඔක ළඟා වෙන්න පුළුවන් අතාරින්න එපා කරගෙන යන් කියලා අර අනුසයත් සහයෝගයට අරගෙන ප්‍රකල්පනා සහයෝගයට අරගෙන චේතනත් සහයෝගයට අරගෙන කාම අරමුණු සහයයට අරගෙන සම්පූර්ණ චිත්‍රයක් මවලා දීලා පෙන්නනවා ඉතින් මේ මිනිස්සයා ඒක මගේ පරම පවිත්‍ර වූ මානසිකත්වේ නැත්තම් මූලමයි මහලම අයිතිවාසිකම විලාට හටම් කරනවා නම් බුදුචානන්ච මොනව කරන්නේ? බුදුචානන්සි පෙන්ලා දෙනවා ඔබ මේ මනුස්සකම ලැබෙනකොට මෙන්න මෙච්චර දේවල් උඹට හම්බෙලා තියෙනවා. නමුත් ඔබ හැදිච්ච හැදියාව මතින් සංස්කෘතිය මතින් තමන්ගේ තියෙන අවිද්‍යාව ප්‍රමාණයට සංස්කාර ප්‍රමාණයට විඥානයේ ප්‍රමාණයට මේකේ පොඩි කොටසක් මමේ කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගෙන ඒක ආරසා කිරීමට බුදුමාකාර සරණක් කරන්නේ. ඉතින් අන්තිමට හටනෙම මැරලා යනවා. කවදාහකවත් අර Tamange ඒ විශාල ශක්තිය ප්‍රභවය manussත්වයේ දකින්නේ. නිකන් ගමේ කතාවට කියනවා යතා සද්දන්ත කුලේ යතා ජීවත් වෙනකන් උගේ කල්ලි ඇඟේ ශරීරේ උට පේන්නේ නැතුළු මේ කන් දෙකින් දා. ඒක වැනෙන ස්වරූපෙට ඇතගෙන බොම දුර පේන දුර අඩු සතෙක්ලු. නමුත් මැරෙන්න චුට්ටකට ඉස්සලා උට පේනවලු යකෝ මෙච්චර ලොකු එකක් නේ මට තිබුණේ කියලා. යකෝ මේක දානවා මහ පොළොක් පෙරලනවා කියලා දඟලනකොට මැරලා වැටෙනවා. ওই ටික තමයි හැම පෘථජනයටම වෙන්නේ. මරණ චිත්තක්ෂණේදී පේනවා අනේ මේ ඉන්නකන් නටපු නාඩගම් ටික. නනංකාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් නිලයේ තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවි යනකම් එතකොට තේනවා නටපු බෙසේ පළුවකුත් නැහැ නටපු තොවිලකුත් නැහැ මේ කොහොද ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ටිකක් විතරක් රැකලා තියෙනවා අනේ ඒ වෙනවල අපි ජීවත් වෙන කාලේ මිනිස්සයෝ විදිහට තව කෙනෙක්ගේ රුචි අරුචිකම් හඳුනා ගන්න විදිහට විවේකීව විස්රාමයේ බුද්ධි කලාව වෙලා කටයුතු කරනවා නම් ඔයිටත් වැඩිය సౌందර්යයක් තියනවාද ලෝකේ? ඔයිටත් වැඩිය సౌందර්ය හෝ පිරිච්ච ජීවිතයක් තියනවාද ලෝකේ? කිසිේරම අකුලලා කරන දෙන්නේ නැතුව අර පටු දෙයකට යොමු කිරීමේ කටයුත්ත විඥාණය කරන්නේ දෙකට බෙදලා දෙක වෙන්කොට ද්වේතාවයක් ඇති කිරීම තුළින් තමයි විඥානය කරන්නේ. මේක සමහර විටක සංස්කාර පදේදී අපි කියපු අර බයලජ්ජාව ඉන්දිය සංවරය සහ සීලයටදී වෙනස්යයි. සැප දුක කියලා දෙකක් තියෙන තාක්කල් විඥානයේ පෝෂණය ලැබනවා. හරි වැරදි කියලා දෙකක් තියෙන තාක්කල් විඥානයේ පෝෂණය ලැබනවා. උඹ මම කියලා එකක් තියෙන තාක්කල් විඥානයේ පෝෂණය ලැබනවා. ධාර්මික අධාර්මික කියන තාක්කල් විඥානයේ පෝෂණය ලැබනවා. මේ ලෝකේ මේ දෙක තියෙන තාක්කල් අපි කරත්තට බැනගත්ත නාසුනක් වෙච්ච මී ගොන්නු වගේ. මේක මේ අතරමඟදී අපි අල්ලාගත්ත අපි හැදිච්ච පරිසරයට සාපේක්ෂව හොඳ නරකක් මිසක් කේවල වූ හොඳ නරකක් නෑ මේ ලෝකේ. අපි මේ හැදිච්ච පරිසරයට සාපේක්ෂව ඇති කරගත්ත ධර්මයක් අධර්මයක් මිස මේ ලෝකේ කේවල වූ ධර්මයක් නෑ. අනේ කේවල නැති එහෙම නැත්නම් নিরপেক্ষ தত্ত্বය තමයි නිවන කියන්නේ. ඒක නිසා මේ කේවල සත්‍යයක් අරසේ ගොඩනගෙච්ච භාෂාව ව්‍යාකරණේ හරි වැරද්ද තුල පවතින මේ ව්‍යාකරණයේ කවදාකවත් මේ නිර්වාණය නිර්වචනය කරන්න ශක්තිය නැහැ. ඒ නිසා අපි ඒකට කිට්ටු වෙනකොට කිව් වෙනකොට කිට්ටු වෙනකොට ගොළු වෙන සත්‍යයක් තියෙනවා. කියාගන්න බැරි සත්‍යයක් තියෙනවා. ඒකට ජනමාධ්‍ය ලෝකේ අපි කොන් වෙනවා. ජනමාලිය කියලා කියන්නේ බොරු හරි කමන්නේ කච කච කච කච කච කතා කරගෙන ඉන්නේ. මේ වෙනකොට මේ කියන කතා කරන්න දෙයක්වත් නැහැ. අවශ්‍ය දෙයක් තුනක් කියා ගන්නත් බැහැ මොකද එකක් මිනිසින්ද වැඩ වැඩි අනිත් එක ඒ මිනිසුන්ට ඕන කරන්නේ තණ්හාමාන දිට්ටි වඩන කතා. මේකදී වෙලා තියෙන තණ්හාමාන දිට්ටි නැති කරන කතාවක් අර ගෙනාවෝ හරි වැරදි කියන එක හොඳ නරක කියපේක ලාභ පාඩු කියන එක ශප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයේ මේ අන්ත දෙක අන්ත දෙක වශයෙන් දැනගෙන මැදට ආවට පස්සේ සීසොපෙත්ත වදිනකොට ඕනෑම එකෙක් ගිහිල්ලා වාඩි වෙන්න කැමති කෙලවරේ තමයි. ඒකට ගොඩාක් උඩ පල්ලෙහාට යනවා. අපිට ඊට ඉස්සලා ගිහිල්ලා වාඩි වෙලා හිටියොත් විතරක් අකමැත්තෙන් අපි පොඩ්ඩක් ඉස්සරහින් වාඩි වෙනවා. නමුත් අපි හිතුවම වාඩිල වාඩිලා වෙවිලාක හරි හරියට මැදටම ඇවිල්ලා වාඩි වෙන දවසක් ආවයි කියලා. එතකොට අර තරංගායාමයේ තියෙන නමුත් අච්චර උඩ පාට යන්නේ මේ සැප දුක කියලා කියන්නේ අන්ත දෙකේ ගත කරන එක එහෙම නැත්නම් අන්ත දෙක කියලා කියනවා ඒකම නියෝජනයක් තමයි මැදට මැදට යනකොට එනකොට එන්නේ. එතකොට මැදට එන්නේ එන්නේ සැලීමක් තියෙනවා නමුත් උච්චාවචනය අතර තරම්. එතකොට මැදට එනකොට ඒක හිතවලා තියෙන පෙත්තගේ එනතන් ඒ ශිෂ්‍යෝගේ හිතවලා තියෙන උල තමයි අවිද්‍යාව. හොඳට උපේක්ෂාව එතකොට තේරෙනවා මේ උපේක්ෂාව පිටලා තියෙන්නේ අවිද්‍යාව මත කියලා. ඒකට තමයි තේරෙනවා තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය. ඉතින් ඒකට උඟුව දෙකට ක්ලාන්ත වෙනවා. අපි මෙතෙක් කල පොඩි ගහගෙන ආවේ මොකද්ද? මේ ඊර්ෂ්‍යාට, ක්‍රෝධයට, මානයට හේතු වෙන මේ කියන සැප සම්පත්. ඒකේ උනේ මොකද්ද? මානවය බෙදුණා. මගේ ඇතුලේ මනසක් එකිනෙක කොටස් අතර බෙදිලා ගියා. ඒ සමාජෙ කැඩිලා ගියා. වික්ෂිප්ත භාවය ඇති වුණා. සමස්තයක් වශයෙන් ගන්න බැරි වුණා. කවදා එතකොට ඒ මනසට හීන දාඩිය දානවා, බය වෙනවා, අර තිබුණා තමන්ගේ මගේ කියාගත්ත සීමාවල් කඩලා යනවා, වක්කාරගත වෙනවා, ක්ලාන්ත වෙනවා. ඒ මොකද මේ සංසාරයක් ගෙනාපු දෙන්නේ. නමුත් ਸਰවචනාංශයේ ලක්ෂණ කියන මේ අවිද්‍යාව පිළිහිලා තියෙන විද්‍යාව උඩ. මේ තමන්ගේ තියෙන මේ තකතිරුකම් මෙච්චරයි කියලා දැනීමටමයි විද්‍යාව කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඒ විද්‍යාව තියෙන්නේ විමුක්තිය උඩ. ඒ කියන්නේ තමයි බද්ධේ කරත්තේ උඩ. එහෙම නැත්නම් මේ හුදකලාව තුළ. එනතන් හිතෙන විවේකී විස්රාමයේ තුල. ඒ නිසා අපිට සාමාන්‍ය ලෝකයෙන් බලනකොට නම් විද්‍යාව සහ අවිද්‍යාව කියලා කියන්නේ උත්තරද්ද වේදොක්සිනද්ද්‍රවේ වගේ ඈත තියෙන දෙකක්. මුත් විද්‍යාවට ප්‍රතිපක්ෂ වෙන්නේ අවිද්‍යාවයි අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙන්නේ ප්‍රතිභාග වෙන්නේ කියලා වචන පාවිච්චි කරන්නේ ප්‍රතිභාග වෙන්නේ නිසා මේ අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැක ගන්න තියෙන බය නිසා ඒ වගේ මේක මගේ කියාගෙන මම මේ ගත කරපු දේ ඇති හැටියෙන් දකින්න කියන බය නිසා අපිට අර නුපුරුදු දීගට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා අවිජ්ජා කකා ඉන්නවා. නමුත් මතක නැහැ කණවැන්දුම උනේ දීග කාලා කියන එක. ඒ සමේ අවිජ්ජා සම්පූර්ණයෙන් පිටින් ආරෝපණය වෙච්ච එකක්. ඒක කොච්චර ඝන බහලව අපි බැලගෙන හිටියත් ඒක දැකිය යුතුයි. ඒක බලලා සැලෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒකට අභීතව මුණ දෙන එකයි. එතකන් බුදුහාමුදුර කියනවා මං විනේ තියෙන ශ්‍රද්ධාව වාංගුවට ගනි. බුද්ධාමුදුර කියන තියෙන ශ්‍රද්ධාව වාංගුවට ගනි. ධර්මයේ සංගය සීලේ වාංගුවට ගන්න. අරගෙන බය නැතුව නම ළඟ තියෙන කෙලස් ටික අවිද්‍යාව නුදනුවත්කම තකතිරුකම මෝඩකම අවිද්‍යාව අපි කල්යාණ මිත්‍රයන්ට සාපේක්ෂව ඉස්මතු කරගන්න මේ අවිද්‍යාව අවිද්‍යාව තමයි මේ සංස්කාර වලට මුල් වෙන්නේ සංස්කාර නිසායි මේ මේ අපි අද කතා කරන <clears throat> විඥාණයට පාර කැපිලා තියෙන්නේ විඥාණය කරන්නේම දෙකට බෙදෙනවා ද්වේතාවයක් ඇති කරගත්ත පස්සේ දෙන්න ගහගන්න තාක්කල් විද්‍යාව මේ විඥාණයට ටැක්ස් හම්බ වෙනවා එයා ටැක්ස් එක එකතු කරගෙන ජීවත් වෙනවා කවදා දෙන්න එකතු වෙන අතරට ගත්තොත් විඥානයේ දින තනක් නා ප්‍රතිස්ථාවක් නැතුව යනවා. සුපතිත්ත්‍ිත විඥානයේ තියෙන්නේ ද්වේතාවය මත. ඒ නිසා ද්වේතාවේ ද්වේතාව වශයෙන් තේරුම් ගන්න නම් එකක් විතරක් ඉගෙනගෙන බෑ. සැප විතරක් හොයාගෙන යන ගමනේ මේ ද්වේතාවේ දකින්න බෑ. දුක එනකොට මම මේ දුක් පෙන්දහයි කියලා දුකට සාදර වෙන්න අපි යසස විතරක් ඉල්ලගෙන ගියාට අයසේදී ප්‍රතික්ෂේප කෙරුවොත් අපිට යසායස කියන මාතෘකාව ඉගෙන ගන්න බැරි වෙනවා අපි අන්තභාග වෙනවා දෙකටම සමබර වෙන්න ඕනේ ඒ ශාස්ත්‍රලෝක ධර්මයේ කොයි එකක් විඥානයේ කියන මාතෘකාව ඉගෙන ගන්න යන කෙනාට එහෙම නැත්නම් අවිද්‍යාව ප්‍රමාණ කරන්න යන එකනට සමාන වටිනාකමක් තියෙනවා. වටිනා අමුද්‍රව්‍යයක් වඩපත් වෙන නිසා ආස්වාස් ප්‍රසවාසයේ බලනකොට දුර අවස්ථාවට සාපේක්ෂව ළඟ අවස්ථාව දත යුතුයි. ආස්වාසයේ ප්‍රිය අවස්ථාව ප්‍රණීත අවස්ථාවට සාපේක්ෂව ඒකේ හීන අවස්ථාවේ නැත්තම් අප්‍රිය අවස්ථාව, අමනාප අවස්ථාව දත යුතුයි. ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව හා දත යුතුයි. ඇතුළත අවස්ථාව, පිට අවස්ථාව හා දත යුතුයි. අතීත අනාගත පච්චුප්පන්න කියන මේ 11 ආකාරයේ එකක්වත් එකට වැඩිය හොඳයි කියන්න බෑ සමාන අයිතිවාසිකම් තියෙන සමාන වටිනාකම් තියෙන. ඒ නිසා මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ දෙතෑවරව අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා. අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම. මේ ලෝක විශ්ය පිළිබඳ හෝ එහෙම තමයි අපි යන ගමනේ පෙත අතුරු මාර්ග ඒව නොදැන. ඉතින් අපි ඒකට බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, කමඨාන් සුද්ධ කරන්න ඕනේ. දිගට ඒ අපපටිපත්‍ය අවිජ්ජා නැති කරන්න අපි හැදෑරීම කරනවා. මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව කියලා කියන්නේ දන්නවයි කියලා හිතානින් එකට. මමත් පොරක් කියලා හිතාගෙන ඉන්නේ. ඕක තමයි අරින්න බැරි දේ. විපස්සනා මේ කරන්නේ ඕන්න ඕක ඩීලර්නින් ප්‍රොසෙස් එකක් ඩිකන්ස්ට්‍රක්ෂන් කරලා අපි මේ දන්නවයි කියලා හිතාන ඉන්න එක බුදුහාමුදුරන්ගේ සර්වඥතාඥානයත් එක්ක බලනකොට එහෙම නැත්නම් මේ manussත්ත්වයත් එක්ක බලනකොට එහෙනම් මේ ලෝක විෂයත් එක්ක බලන මොන තරම් පුංචි දෙයක්ද අනිත් එක ඒකට පටලවාගෙන ඉල්ලලා තියෙන්නේ ඒ නිසා සරුවච්චන් වහන්සේ මේ ලෝකෙට එන්නේ ඉස්සර වෙලා අපේ සාහිත්‍යය කියනවා එnde ඉස්සලම පස්මා බැලුම් බැලුවා ජාතිය දේදේ කුලයේ මව වශයෙන් බලලා උත්කෘෂ්ඨම තැනට ආවේ මොකද්ද ඊටත් වැඩි මාන්නක්කාරයෙක් මේ ලෝකේ අල්ලගන්න බැරි විදියට බුදුහාමුදුරුවෝ උසස්ම තැන ඉඳලා ඒ මනසට කියනවා උඹේ දැනුම මෙන්න මේ වාගේ මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක් කියලා පෙන්වන්න තරම් තෙදක් උන්වහන්සේට ඕන වුණා එහෙම නැත්නම් මේ කුලවාදී නැති කරන්න ඇවිල්ලා එන බුදුහාමුදුරන්ට ආය කුලේ උසස් කුලේ උපදින්න ඕන කමක් තිබුණේ පහත් කුලේ ඉපදිලා බුදුරජාණන්සේ කිව්වනම් කුලවාදී වැරදි කියලා. එතකොට හිතන්නේ මේ තමන්ගේ තියෙන කැත වහ ගන්න කරන කතාවක් කියලා. දැන් උන්වහන්සේ උසස්ම කුලයට ගිහිල්ලා කිව්වේ කුලවාදී එපයි කියලා. දැනුමින් උසස්ම තැනට ගිහිල්ලා කිව්වේ හැම කෙනෙක්ම හිතානින්න මේ දැනුම ඇත්ත වශයෙන්ම මිත්‍යාවක්. ඒ නිසා මේ අපටිපත්‍ය අවිද්‍යාව නම් කියලා දීලා හදාලා කරන්නේ. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවට බේත් නැහැ. ඒක තමන්ම තේරුම් ගන්න ඕනේ. මම බුදුන් ඉදිරියට ගිහිල්ලා නිතරම සංඝයා වහන්සේලා කියන කතාවක් තමයි අහං නජානාමි භගවා ජානාති කියලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මට වැටෙන්නේ නැහැ. ඔබ වහන්සේට වැටෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේට ඒ අනියතමානිකමේ වන්දනාවක් කරනවා. අහං නජානාමි භගවා ජානාති කියලා. ඒක නිකන් අධිකාරී ශක්තියක් වගේ එකක් තියෙනවා. නමුත් එහෙම එකක් නැතුව අපි වාංගු වෙන්න එකක් නැත්නම් අපි හැම වෙලාවෙම හිතන්නේ අපි තමයි මම තමයි ලෝකෙ වැඩියෙන්ම දන්නේ එකනයි කියලා. ඒ වගේම තව තවත් ඉගෙන ගන්න ඉගෙන ගන්න මයි ළඟ වැඩිමක් වෙනවයි කියලා හිතනවා දන්නේ නැහැ. අපි මේ ප්‍රතිපදාව යොමුලා තියෙන මෙන්න මේ අවිද්‍යාව ප්‍රමාණ කරන්නයි. හැබැයි ඒ කියන්නේ නොදන්නා මිච්ඡාපටි අපටිපත්‍ය විද්‍යාව විතරක් නෙමෙයි. අපි ළඟ දැනට තියෙන දන්නවයි කියලා හිතාගෙන ඉන්න මිච්ඡාපටිපත්‍ය. හැබැයි මේකේ තියෙන ඉතාමත්ම භයානකම තමයි සුදුසුකම් වලින් තොරව තව කෙනෙකුට යාගේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව පෙන්වන්න ගියොත් මිනිමරුවකින් තමයි ඉවර වෙන්නේ. නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ මේ බණ මම දැන් මෙතන කියන උපමානේ පමණයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ කතාවක් බෑ මේ ගැඹුරු ධර්මයට. මෙතන විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ පුරාවට බෞද්ධ රාජ්‍යන හදන්න බෑ මේ ධර්මයේ. මේ දැන් විතරයි ඒක අතීත අනාගතයට මේ වෙනම ධර්මී ස්ථාවර කරලා තැම්පත් කරලා තැම්පත් කරන දෙයක් මේක නෑ. ඒක අකාලික ධර්මතාවයක් තියෙනවා. ඒක නිසා එක්කන එක්කන මේ විදිහට මේකට එලියා ගන්නවා නම් තමන් ළඟ තියෙන මේ මිච්ඡා ප්‍රතිපත්තිය මිච්ඡා ප්‍රතිපන්න අවිද්‍යාව වර්ගී ක්‍රමයට අල්ලගත්ත මේ අවිද්‍යාව තේරුම් ගැනීම වෙනකොට පුදුමාකාර විස්රාමයක් එන්න පටන් ගන්නවා. නැත්නම් මේ අපි මේ මවහපාන චරිතය එහෙම නැත්නම් අපි මේ පෙන්න හදන මේ භූමිකාව රැක ගන්න පුදුමාකාර දුකක් නෙවිදින්නේ. මේ රංගපෑමට ඉතාමත්ම තාත්තිකව කරාට මේක රඟපෑමක්. ඒ නිසා අපි කවදා හරි ශාසනයේ වශයෙන් කියන බුද්ධ ශ්‍රාවකයෝ වෙලා ශ්‍රාවිකාව වෙලා අපි ඔක්කොම සම වුණාට පස්සේ එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් උසස් වෙන්නේ නැතු. ඒ නිසා සර්වඥාන්සි කියනවා රහත් උනත් ශ්‍රාවකෙක් විතරයි පැහැෙන්න දෙපයි කියන. සෝවාන් උනත් අභිඥා ලැබුවත් කවදාවත් ඒ නිසා කියනවා රහතන් වහන්සේ සාමණේර රහතන් වහන්සේ නමක් වුණත් උපසම්පදා ගිහි පෘථග්ජන ආමඳුරන්න වඳින්න ඕනේ. සාමණේර රහතන් වහන්සේ නමක් වුණත් උපසම්පදා පෘථග්ජන භික්ෂුවට වඳින්න ඕනේ. කවදාකවත් කියා ගන්න යන්න එපයි කියලා කියන ඔය ඔක්කොම එක තලයේ ජීවත් වෙන්න ගියාම ඒක කියනවා හරි පුදුමාකාර විදිහට මේ manussත්වයේ පිළිගැනීමක් නැත්නම් සමානාත්ම භාවයක්. ඉතින් ගිහිකමේ තියෙන එකම තුච්ච පාහර නොකෑමන දහවදුර පට්ටවඳුරු ගුණේ තමයි මේ කැපි වෙන්න හදන එක. ඒක නැත්තම් ගියාගේ පැවිද්ද වෙනසක් නැහැ. ඔකනේ පැවිද්ද ඔක්කොගෙම නැහැ කියලා මම කියන්නේ නැහැ. පැවිද්දොත් අඟ උසන් හදනවා. නමුත් ගිහි වශයෙන් අදිස්ථානයක් ගත්තොත් simple living high thinking ওই ප්‍රශ්නේ ඉවරයි. ඒකට තමයි සම්බන්ධ වෙන්නේ. අනිත් වගේ චාම් ජීවිත ගත කරන උසස් ඇත්තෝ යත්තෝ සුදු ඇඳගෙන හිටියා, කහ ඇඳගෙන හිටියා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ ඒ සම්ප්‍රදාන කොට දෙයට වැඩිය මේ මමයේ කියාගන්න, මගේ කියාගන්න රුචි අරුචි කන්ටික මේ පෞරුෂත්වය බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් ටික ටික ටික ටික ගෙවම් කරනකොට අපි හිතන්නේ අපි ළඟ තියෙන වටිනා වස්තුවක් නැති වෙනවා කියලා. ඇත්තටම නැති වෙන්නේ අසහනෙ තමයි. ඇත්තටම නැති වෙන්නේ මානසික පීඩනය තමයි. මොකද තියෙන තාක් මේ ලෝකේ තියෙන දුක නම් උපදින තාක් මේ ලෝකේ තියෙන දුක නම් ඒ නැති වෙනවයි කියලා කියන්නේ ඡය වෙනවයි කියලා කියන්නේ වැය වෙනවයි කියලා කියන්නේ නිරෝධ වෙනවයි කියලා කියන්නේ දුකේ ඡය වීමක් දුකේ වැය වීමක් දුකේ නිරුද්ධ වීමක් ඒක අබද්ධයක්වත් බොරුවලක්වත් අනුතරකටපත් වීමක්වත් නෙවෙයි මෙන්න මේ විදිහේ දර්ශනයකට ගියේ නැත්නම් මේ විඥානයේ විසින් දෙන ලනු කාලා විඥාණයෙන් ගැලවෙන්න බෑ විඥාණයෙන් කියන දේ අනුකනෝයි කියලා කියන්නේ හොරා ගැම්මෙන් පේනාන වැඩක්. නමුත් විඥානයේ ආරහමයි මේකට යන්න තියෙන නිසා බුදුචන්නාංශේ ඒ පතිතිත විඥානයේ කාමයේ පතිතිත විඥානයේ කියනවා රූප රාග ධාතු රූප ධාතු රාග විනිබද්ධ විඥානය කියලා මේ රූප රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලට බැඳිච්ච විඥානය ඊට පස්සේ පෙන්ලා දීලා තියෙනවා මේ නිරාමිෂ සුඛේ විඳින විඥානේ ඒක ආධ්‍යාත්මික ඒක සාධාරණයි. නමුත් ඒ නිරාමිෂ ප්‍රීතිය විසෙහි චේතනා ප්‍රකල්පනා පහළ වෙන්න පුළුවන්. ඒකත් ඒ විදිහට ආඩම්බරකම් කරන්නේ නැතුව ඒ ලැබිය යුතු සමාධිය අභිඥා ලබාගෙන ඊට පස්සේ අනුශේධිහවට යන්න පටන් අරගත්තොත් විඥානයේ අපතිත්‍ත්‍ය තත්ත්වයකටපත් වෙනවා. වර්ධන වෙන ආහාර නැති වෙනවා. ඒකට සමානට අනිදසන විඥානය කියලා කියනවා. විඥානේ ප්‍රකාශ වෙන්න ක්‍රමයක් නැහැ. මොකද එයාට දෙකට බෙදා ගන්න විදියක් නැහැ. මේ මනුස්සයා සැපටයි දුකටයි දෙකටම සමහිත පහනවා. මේ ප්‍රතිපත්තිය. හරි යම වැරදිච්චාම සම වෙනවා. යසස ආයස දෙකේ සම වෙනවා. ලාභය අලාභය සම වෙනකොට විඥාණයට සිද්ධ වෙන්නේ මොකද්ද? හරියට නඩු නැති උසාවියක ඉන්න අග්‍ර විනිශ්චයකාරවරයෙක් වගේ. නඩු නැත්තයි බම්බු ගහන්න යන විනිශ්චයකාරවරයා. නමුත් දැන් ඉන්න විනිශ්චයකාරවරු 100ක් වගේ බලා ගන්නවා ඇත්ති වෙන්න නඩු තියෙන බවට. එහෙම නැත්තම් ලෙඩු නැති ස්පිරිතාලේ කියන දොස්තර කෙනෙක් ගැන හිතන්න. අපිට හීනකින් අත හිතන්න පුළුවන් වෙයිද? මේ වෛද්‍ය විද්‍යාව දිනුනලා කවදාද ලෙඩු නැති ස්පිරිතාලයක් හැදෙයි කියලා. වෛද්‍ය විද්‍යාවේ එකම පරම කෘත්‍යය තමයි ස්පිරිතාල ලෙඩුන්ගෙන් පුරවන එක. හොඳට මතක තියාගන්න ඉන්න. හැම කෙනාම බිස්නස් එක හදලා තමයි ඔය ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් කරන්න දන්නේ සියල්ල දුකෙන් ගලවන්න හදන්නේ. මේ සේරම විඥානය කරන මායාවල් තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ වෛද්‍ය විද්‍යාව දුන්නා ලෙඩු නැති ස්පිරිතාල හැදී නීතිය හදාගෙන ඉවරලා මේ නඩු නැති උසාවි හැදෙයි කද්දාකත් වෙන්නේ. ඔය වැදෙන්න හැදෙන්න වැදෙන්න වැදෙන්න ස්පිරිතාලවල ලෙඩු ගන්න වැඩි වෙනවා ස්පිරිතාල උසහාගල තියෙන නඩු ගන්න වැඩි වෙනවා මිසක්. මොකද මේවා මේ හොරාදෑමෙන් පේන අහන වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් ඒ කොච්චර ඒ වැඩ සංකීර්ණ වුණත් සර්වඥාන්සේ පෙන්නන මේ උත්තරීතර හුදකලාව එහෙම නැත්නම් මේ විවේකයේ මේ විස්රාමය ඒ ක්‍රම වලට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැත්තේ සමාජයක් වශයෙන් නෙවෙයි කාලයේ වශයෙන් නෙවෙයි මානයේ වශයෙන් නෙවෙයි දේශයේ වශයෙන් නෙවෙයි මම දැන් මෙතන කියන එකම මානෙ. ඒක පොදු කරන්න බෑ. ඒ කාලෙදිගේ පතුරු කරන්න බෑ. දේශිකේ පතුරු කරන්න බෑ. ඒ නිසා මේක <clears throat> යම් ආකාරයකින් තේරුම් අරගත්ත නේරුතුමා කියලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ මේක ඉන්දියාවේ ඉඳලා කිව්වට මේක සියල්ලන්ටම කරන්න පුළුවන් ද කියන එක පිළිබඳව නම් මට සාධාරණ සැකයක් තියෙනවා කියන. නමුත් කෙරුවොත් නම් හරියනවයි කියලා එතුමා කියලා කියනවා. ඒක කවදාකවත් මේ නෛර්යානික සද්ධර්මය පොදුවේ බෙදලා දෙන්න බෑ. පොදුවේ බෙදලා දෙනකොට සම්මුතිය සම්බන්ධ කොට තමයි තියෙන්නේ. නමුත් මේ පොදුවේ බෙදලා තියෙන එකේ විවේකයේ ලබන අසළු ආකාරයට, විස්රාමයේ ලබන අසළු ආකාරයට, විරාමයක් ලබන අසළු ආකාරයට, බුදකලාවක් ලබන අසුරු ආකටක නිස්සාරණය කරගෙන මධ්‍යම ප්‍රතිපදාව පාදා ගන්න එක තම තමන්ගේ වැඩි. ඒකෙදී මේ මේ මධ්‍යම ප්‍රතිපදාව කරගන්න දෙන්නේ නැතුව ද්වේතාවයට අපි බඳින රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ ක්‍රියාකලාපේ තේරුම් ගැනීමෙන්මයි අපේ කියන අවිද්‍යාවේ ප්‍රමාණ කරන්නේ. ඒකට ආර්ය පරිශීණය කියලා කියන පුංචි වටිනාකමක් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ අවිද්‍යාව තේරුම් කර ගැනීමටමයි විද්‍යාව කියලා කියන්නේ. එතකොට විස්රාමයේ අපි අර සැලසුම් කරපු විස්රාමයේ ඒ විද්‍යාවත් එක්ක ප්‍රතිභාගව පවතිනවා. ඒසා විඥානේ නැතුව මේ වැඩේ කරන්න බෑ. විඥානේ දෙන ලනු කාලා කරන්නත් බෑ. විඥානේ එනකොට ඒකේ තියෙන ද්වේතාවය හොඳට තේරුම් අරගෙන මේ පක්ෂග්‍රාහී වෙන්න පස්සේ අප පමනක් කිල්ලලා දුක ප්‍රතික්ෂේප කරන එහෙම නැත්නම් හරි පමනක් තියාන වැරද්ද ප්‍රතික්ෂේප කරන ඒ කොයි එකට සමහිත ප්‍රවත්වොත් තමයි මේ කියන උත්තරීතර උද කලාව සම්මත වශයෙන්ම අපිට වර්ණා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඒක <coughs> චිත්ත මේ සුතමේ වශයෙන් ආලා චින්තාමේ වශයෙන් තීරුම් යන කවදාද ප්‍රත්‍යක්ෂ කරනකොටත් තියෙනවා අපි සාපේක්ෂ தත්වයක් තුළ නිවනක් නෑ ඒක කේවල தත්වයකට යන්න ඕනේ নিরপেක්ෂ தත්වයකට යන්න ඕනේ. නිරපේක්ෂ தත්වයට යන්න යන්න යන්න මේක ගම්භීර වෙන්නේ මොකද්ද? ඒක ප්‍රකාශ කරගන්න බැරි වෙනවා. භාෂාවේ තියෙන සීමිත ව්‍යාකරණයේ තියෙන සීමිත හැකියාව නිසා මග නතර නිසා යමක් ප්‍රකාශ කළ හැකි නම් ඒක කේවල නැහැ. ඒක නිරපේක්ෂ නැහැ. නමුත් විශ්වාස කරන විස්තර කරන්න පුළුවන් එක හරහා ගෙනියලා ඒ තේරුම් ගන්න යෝගාවචරයට ඊටු ටික ප්‍රක්ෂේපණය කරගෙන යන්න වෙනවා Tamange කාලයට. මධ්‍යම ප්‍රතිපදාව හරහා දිගට කරගෙන කරගෙන යනකොට ඒ සම්මුතිය හරහා ඒ විවේකේ සාදා ගන්න ක්‍රමය ඒ පුද්ගලයාටම ආවේනිකයි. ඒක නිසා කියනවා නිවන දැක්කට පස්සේ තමයි මාර්ගය වැටෙන්නේ කියලා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධයට ගියාට පස්සේ ආ මේක තමයි පාර කියලා තේරෙන්නේ. අනික හැම විශේෂකම තියෙන පාර තේරුම් අරගෙන පාර කෙලවර ප්‍රතිඵලය. මේක නෑ ප්‍රතිඵලයේ තේරුම් ගත්තට පස්සේ දවසේ තමයි පාර මේකයි කියලා තේරෙන්නේ. ඉතින් ඊට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න යනකොට Taman ගිය පාරෙන් ඇති වැඩක් නැහැ. මොකද එයා ගැටේ වෙහිලා තියෙන වෙන ක්‍රමයකට අර සම්මතය කියලා දෙනවා. මේක බුදුහාමුදුරුව මෙහෙම කියලා තියෙනවා. කරගෙන මෙතෙන්ට යනකම් මේක යන්න පුළුවන්. ඒතුරු ටිකට තමයි ළඟ තියෙන්නේ පුදුමාකාර නිර්මාණශීලී ගතියක්. එතන එතන මධ්‍යම ප්‍රතිපදා සකස් කරගන්න. සකස් කරන යනකොට යනකොට තේරෙනවා ඒ තමන්ගේ ලබන ඥානෙ දෙවන්නේක හදා බෙදා ගන්න බෑ. ණයට ගන්න බෑ. කාටවත් දෙන්න බෑ. ඒක තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුක්. ඒකට අපි ප්‍රත්‍යක්ෂ කියන නම තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒකෙදී විශේෂයෙන්ම ඔය රූප වේදනා සංඥා සංඛාර කියනකොට විඥාන කියනකොට රූපය අතින් බෙදා හදා ගන්න තියෙන කොටස් ටිකක් වැඩි. එන්නෙන් එන්නෙන් විඥානයේ දනෝයි තාමත්ම සූක්ෂම පැත්තකට යනවා. නමුත් ඒ විඥානයේ හරහා නිවන් ලබන්න තියෙන අවස්ථාව සියලු දිනාටම සමානයි. ඒක නිසා සරුවත්තරන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං මහන්නේ මේ හිත ප්‍රබ ස්වභාවෙම ප්‍රබාසරයි මේ පිටින් ආපු ආගන්තුක උපක්ලේශ නිසා මේ මලකඩ කාච්ච නිසා තෙල් කුණු නිසා ඒක දුර්වර්ණ වෙලා තියෙනවා අසුතෝතෝ පුතුජනෝ තන්නප්පජානාති පෘථජනකට මේක වෙන්නේ මලකඩ කාප එකක් විදියට. මොකද ආත්මසම මලකඩ දාලා තිනවා. තෙල් කුණ බැඳලා කියනවා. තං අසුතෝතෝ පුදුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි. එහෙව් ඒ විදිහට මේ manussකම කියන මේ වටිනා දඹ රත්තරන අර පිට තියෙන කුණු කට්ටේ නිසා මල කඩ නිසා තෙල් කුණු නිසා මේක නිකම්ම නිකන් තබක්යක් කියලා හිතන ඒ පුතත් ජනන කවදාක බහන හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියලා කියනවා. ඒ කියලා කියන්නේ මේ මිනිසුන් භාවනාවෙන් දුරස් කරන්න නෙවෙයි. ඊට පස්සේ කියන වචනෙට ඉඩ ගණ්ඩායි. ඊට පස්සේ එතනම අනිත් පැත්තේ බුදුහාමුදුරු කියනවා පබස්සන මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං. මානිමේ හිත 99 ගාණක් නිවන් දැකලා තියෙන්නේ. ඒක අය හොදන් දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේ පිට තියෙන කුණු කට්ටේ මලකඩේ තෙල් කුණ අර කාට ප්‍රබහසලේ වතා හෙලනවා. තං සුතවතු ආර්ය ශාවකෝ ජානාති. සුතවතු ආර්ය ශාවකයා දන්නා මේක පිට මේ විදිහට ගුණපදයට තිබුණාට ප්‍රകൃතිය පිරිසුදුයි කියලා. තං සුතවතු ආර්ය ශාවකස සමාධි භාවනා අත්‍යීති වදාන. අන්න එයාට භාවනා කරොත් හරියනවා. මොකද එයා පටන් අරගන්නෙම මේක මේ නිවන් දැකපු එකක් මේ මනුසකම කියලා දෙන්නේ. මේ පිටින් ආපු මේ රුචි අරුචිකම් ටික පෞරුෂත්වයේ කියන මේ ඊශා ක්‍රෝධ මාන ටික පොඩි සිවියයි තියෙන ගලවලා දාන්න. අන්න ඒක විනිවිද ගන්න බැරි නිසා අපි තොගේ පිටින් මේක විශ්කරනවා. ඒක නිසා ලෞකික උපමාවකින් කියනවා නම් පුරුෂයෙක් ඊටාත්ම ප්‍රිය කරන වස්තුවක් විදියට බුදුහාමරෝ පෙන්ලා දෙලා තියෙන අවුරුදු 16ක කළුත් නැති සුදුත් නැති උසත් නැති මහත කොටත් නැති මහතත් නැති කෙට්ටුත් නැති කෙල්ලෙක් මේ තමයි මේ ප්‍රියමනාප වස්තුවට පෙන්වන්නේ ඔය කෙල්ලෙක් කරන හැම ගැහුවට පස්සේ පොඩ්ඩක් හිතන්න. ඔය හැමේනේ ඔය ඔක්කොම අලවට්ටම තියෙන්නේ. හැම ගහලා කිව්වොත් ආ මේක මෙච්චර දෑවැද්දක් එක දෙනවා ගණන් කියලා. අනේ ඒ කෙල්ලට ගොඩින්ද හම් වෙන්නේ ඇටමැස්ස විදිවි. වතුරට යන්න බෑ මාළුවෝ කාවි. උඩ යන්න බෑ පියාකෝසෝ ගෙනියාවි. ගොඩ හිටියත් බල්ලන්ගෙන් හරකුන්ගෙන් මේක මේ උගසංගේ වෙන් කරන්න පොල්ලක් ළඟ තියාගෙන ඉඳ වෙයි. අර ලස්සන තුනි පුංචි හැම විට ගන්න විනිවිද ගන්න පුළුවන් නම් අපි මේක නෙමේ වටිනා දෙයක් කියලා ලෝකේ තියෙන කෙලෙස් වලින් 90ට පුරවන්නේ. අර විනිවිද ගන්න බැරි නිසා. ඒ වගේම තමන් කියලා කියන්නේ මේ වගේ නිවන් දකින්න පුළුවන් භද්‍ර වූ වටිනා වූ මනුස්සකමක් මේකේ තියෙන්නේ. ඇයි මේ පුංචි තුච්ච උපාහාර වූ මේ පුංචි කාමසපේකට මෙච්චර දේශයක් වදමාන කරන්න කියලා බැලුවොත් එවැනි මනුස්සයර භාවනාව හරියනවා. ඒ නිසා ඒක බය කරන්න කියන කතාවක් නෙවෙයි. Tamanටම Taman පිළිබඳව ආත්ම විශ්වාසය දීපු එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුර විතර. අනිත් සේරම කිව්වා ඒක සර්බලධාරි දෙවියන් වහන්සේ යඥා කිරීමෙන් ලබනද මේ ජීවිතේ බෑ ලබන මරණයපත් කියලා. බුදුන්සේ විතරමයි කිව්වේ නෑ ඔක්කොම ඔක ඇතුලේ තියෙනවා දෘෂ්ටි කෝණය වෙනස් කරන්න ඔය පිට තියෙන කුණ තෙල් කුණ එහෙම නැත්නම් ඔය කියන කච්චල් කපාගෙන යන්න පුළුවන් ඒක සඳහා මේ සීල සමාධි ප්‍රඥා කරනකොට ඇතුළේ පොඩ්ඩක් ඒකමන් තියෙනවා මේක ආව හොදන්න දෙයක් නෑ ඒක කොහොමඩක්වත් ප්‍රබහසරයි හිට එදින සමේ බද්ධේ කරත්‍ය හරහා අපි තේරුම් ගන්න හදන්නේ මේ දෙයයන්ාන්ති ඇවිල්ලා අපට ආශිර්වාද කරා. ඒ බුදුහාමුදුරුව අපිට මේ ආශිර්වාද කරාවේ නැත්නම් මේ ගුරු ආමතුරු අවිල්ලා අපිට මේක දෙයි කියලා හිතාන ඉන්නවනම් ඔන්නෝකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙම නෙවෙයි Taman තුළමයි මේක තියෙන්නේ. ඒ නිසා මේ කරගෙන ගිය වැඩපිළිවෙල දැන් තෑහෙන කොටසක් ඉවරයි තා පොඩ්ඩයි තියෙන්නේ. ඒකටත් ධෛර්යවන්ත වෙලා ඉදිරියට යන්න. නැත්නම් ධෛර්යය ඇති කරගන්න අද මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි අදත් එකමාරක් කාලය අරගෙන තිනවා එකමාරට පොඩ්ඩ අඩුයි හැබැයි. පොඩි දියුණුවක් තියෙනවා. ඉතින් අපි විනාඩි 45ක් විතර සක්මණ සඳහා ගත කරලා ඒ කියන්නේ හතරයි කාලෙ විතර වෙනවා. ඊට පස්සේ පහුගිය දවස් කීපේ කරා වගේ නැවත පරියන්කයකට එකතු වෙමුදලා යෝජනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.